සෝබද්දිතා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි Come on, come down. Super. ගෞරවනීය යෝගාචර සංග්‍රහයෙන් අවසරයි. නිවාසික උපාසක මහතු සම්බන්ධ කරගෙන අපි නිසරවණේ මේ වාගේ රාष्ट्रපතිඳා ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්නවා. බොහෝ විට විපස්සනාවට බරයි යන්නේ. මේ ධර්ම දේශනාවල් අපි දේශනාවලියක් විදිහටයි පාත්තාගෙන ඉන්නේ. ඒ සඳහා අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච ගැළපෙනවයි කියලා හිතන හොඳයි කියලා හිතන සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රය අනුව ඒ සූත්‍රේ විකාශ වෙන ආකාරයට දේශනාවලිය පවත්වන එකයි කරන්නේ. මේ වකවානුව තුල අපි තෝරාගෙන ඉදිරිපත් කරගෙන තියෙන්නේ සාරවත්ඥ දේශිත පොට්ටපාද සූත්‍රය. ඒක දීර්ඝ සූත්‍රයක් වෙන විදිහට කියනවා නම් දීඝනිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. සංගීතකාරක ස්වාමීන් වහන්සේලා ඉස්සෙල්ලාම වගේ සංගීතයට සංගායනාවට නගන ලද සූත්‍රයක්. ඉතින් ඒක සීලඛණ්ඩකයේ කියන පළවෙනි සූත්‍ර 10ට වැටෙන්නේ. ඉතින් ඒකේ අපි මේ වෙනකොට මේ තබාගෙන තියෙන සටහන් වල හැටියට දේශනා 29ක් ගෙවම් කරලා තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ 30 වෙනි දේශනාවට පොට්ටපාද සූත්‍රය අනුව යන 30 වෙනි දේශනාවට. ඉතින් ඒ හඳුනාදීම කළාට පස්සේ අනිකුත් මෙතෙක් පවත්වන දේශනාවලදී මුලින් මතක් කරා වගේ දාල වාසයෙන් කෙනෙකුට මතක තියාගන්න පුළුවන් මේ පොට්ටපාද සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සංඥා ස්කන්ධය ගැන කතා කරන්නේ. හඳුනා ගැනීම, ලඝු තබා ගැනීම, නැවත සීකිරීම කියන කාරණා ටිකයකට බලවත් වෙන බලපාන. කෙසේ නමුත් දීඝනිකාය සදංග වෙන නිසා සීලඛණ්ඩකයට අඩංගු වෙන නිසා සංඥා වෙන ගැඹුරු ධර්ම කොටාසයකට යොමු දෙන්න කලින් ਸਰවචනාංශය අවස්ථාව ගන්නවා. සීලය පිළිබඳව සෑහෙන විස්තරයක් කරා. ඒ නිසා මේ මේ සූත්‍රය මේ දේශනාවලිය නම් එච්චරම විශේෂණේ වෙන්නේ නැහැ. සූත්‍රය අහුම්කන් දුන් කියවුවොත් කෙනෙකුට සීලය පිළිබඳව දැනගන්න පුළුවන් ගොඩාක් කරුණු සුවිශේෂී කරුණු ਸਰවඥ ඥානයකින් සලකලා බලලා ඉදිරිපත් කරලා තියෙන කරුණු සවිස්තරව දැනගන්න පුළුවන්. නමුත් අපි අද නැත්නම් මේ දේශනාවලියේ ඒ සීලය පිළිබඳව කරුණු ගොඩාක් සාකච්ඡා කරන්නේ. මේ වෙනකොට ඇත්තටම සූත්‍රයේ ඒ සීලය පිළිබඳ කරුණු ටික ගෙවම් කරලායි තියෙන්නේ දැන් තියෙන්නේ අපිට සංඥා පිළිබඳව ගැඹුරකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ද සර්වජන් වහන්සේ ඒ අන්‍ය තීර්ථක පොට්ටපාද පරිබ්‍රාජකයා ගේන හැටියටම බණ භාවනා කරන කෙනත් පසුබිමට අනුව අනුපිළිවෙලින් ඕනේ මේ தത്വෙට එන්න. එහෙම නැතුව මෙතනින් අද පටන් අරගත්තොත් එහෙම නැත්නම් අපි ඉදා නතර කරපු තැනින් පටන් අරගත්තොත් අදහා පුරාවට බනහන බොහෝ දෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරු ඒ විතරක් නෙවෙයි දිගට බනහගෙන ආපු කෙනෙකුට වුණත් පසුබිමට සාපේක්ෂ නැත්තම් බොහොම අමාරුයි මේක තේරුම් ගන්න. ඒ පසුබිම නැවත නැවත සිහිපත් කර ගැනීම කාටත් වගේ මේ ਸਰුවඥ දේශනා විලාසයක ආඩම්බරේ පෙන්වනවා. ਸਰුවචන්සේ කාට බණ කිව්වත් ආයන්නේ පටන් අරගෙන තමයි ඉදිරියට යන්නේ. ඒ මේකෙදිත් අපි අවස්ථාවේ හැටියට පිරිසේ වෙලාවේ හැටියට කාලේ හැටියට කීටි මතක් කිරීමක් කළොත් පොට්ටපාද පරිබ්‍රාජකයා ਸਰවචන්නාංශෙත් එක සුවදතාවේ පවත්වපු නමුත් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් බව කතාවසානේ වැටහෙනවා. දවසක් ਸਰවචන්නාංශේ පින්නපාතේ වඩින්න කල්ැතුවම සිවුරු ඇඳ පෙරවගෙන පාත්‍රය අරගෙන පාරට බැහැිනකොට තේරෙනවා තාම කල් වේලා වැඩි කියලා. එතකොට සර්වජන් වහන්සේ සලකලා මේ පොට්ටපාද පරිබ්‍රාජකගේ ආරාමයට වඩිනවා. ඒ සාමාන්‍ය එක දැන් කාලේ එක නිකායක හමුගෙන තව නිකායකට යන්න තරම් නිකාය ભેදයි අර ભેදයි මේ ભેදයි දාගෙන හිටියට සරුවච්චන් වහන්සේ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ පොට්ටපාත පරිබ්‍රාජකයාගේ ආරාමයට වඩිනවා සතුටු සාමිච්චය සඳහා. කොච්චරක් සමගිය කල්පනා කරලා තියෙනවද කියලා හිතනද මේ බෞද්ධ සමගියක් නෙවෙයි කල්පනා කරලා තියෙන මානව සමගියක්. වදිනකොටම පොට්ටපාද පරිබ්‍රාජක හැසිරිච්ච ස්වරූපෙන් පේනවා ස්වාගතං ස්වාගතං අනී ਸਰවචනාසිකේ පැමිණීම කොච්චර වාසනාවන්තද කියලා ਸਰවචනාසිට සිත් ගන්නාසුළු ආකාරයට පිරිසත් ස්ථානයත් හසුරුවනවා හසුරුවලා ਸਰවචනාසිකේ බොහෝම සරල තැනකින් සාකච්ඡාව පටන් ගන්න හදනකොට පොට්ටපාද පරිබ්‍රාජක කියනවා ස්වාමීන් වහන්සේ ඒ ටික අපිට ඕන වෙලාවක කියන්න පුළුවන් මම ඔබ වහන්සේ වගේ කෙනෙක් වැඩියට පස්සේ ඇසිය යුතුයි කියලා හිතන වටිනා ප්‍රශ්නයක් මට තියෙනවා අහන්න අවශ්‍යයි කියලා. එතකොට සරුවචනාංශයකට ඉඩ දෙනවා හරියට පින්ඩපාතේට කල් වැඩි වෙලා ගියා වගේ නෙවෙයි හරියට මේක බලාගෙන ගියා වගේ. එතකොට පොට්ටපාත පරිබ්‍රාජකයා සරුවචනසිංහ අහනවා ස්වාමීන් වහන්සේ අපි ළඟදී සාකච්ඡා සම්මන්ත්‍රණයක් පැවතුණා. ඒකෙදී අපි ඉදිරියෙන් තියාගත්ත මේ අபிසඤ්ඤා නිරෝධය කියන දේ ඉතින් එක එකන එක එක මත ප්‍රකාශ කරා ඉතින් එක්කෙනෙකුට විනිශ්චය කරන්න බැරි වුණා. මට ඒ වෙලාවේ පිරිස කෙලවර මම අහගෙනයි හිටියේ. මට ප්‍රකාශ කළේ නෑ. මම හොඳට අහගෙන හිටියා මට හිතුණා අනේ ඔබ වහන්සේ ඉන්නවනම් මේ සමිතියේ ඔබ වහන්සේ මේක විනිශ්චය කරනවානේ, කෙලවරක් කරනවානේ, ඒකාන්ත උත්තරයක් දෙනවානේ කියලා. කියලා දරුවචනාංශට මතක් කරනවා. එක එක නයි එක එක මත ප්‍රකාශ කරයි කියලා. එක මතයක් තමයි අපි ළඟ තියෙන මේ හඳුනා ගැනීම හඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීම මතක තබා ගැනීම ආදී වෙන කොටස් සංඥා කියලා අපි හඳුනනවා හැඳිනීම් හඳුනා ගැනීම හඳුනා ගැනීම සඳහා ලකුණු තබා ගැනීම අපි සම්පූර්ණ පිසු වැටලා තියෙන ඕන ඕකේ අපි මේ ලෝකේ දේවල් ඇති හැටියට තියෙනවා නම් ඔය හඳුනා ගැනීම මතක තබා ගැනීම සහ ඒවට හඳුනා ගැනීම සඳහා නම් පට බැඳිල්ල ලේබල් කිරිල්ල නැතුව මේ ලෝකෙ මේට වැඩි බොහෝම සාමයක් තියෙන ඉඩ තිබුණා නමුත් මානවය තුල පෘථග්ජනය තුල ප්‍රධාන ආශාවක් තියෙනවා මේ මගේ කියාගන්න මම කියාගන්න අපේ කියාගන්න අනන්‍යතාවයක් දෙන්න රෙජිස්ටර් කරන්න එලියාපදිංචි කරන්න එලියාපදිංචි කරලා අපේ තොපේ කියන එක වෙන් කරා. ඒක ඉදක් තිබුණා විද්‍යාවෙන් තමයි මේක කෑවේ. විද්‍යාව තමයි ඉස්ලාමයේ නොමෙන් ක්ලයිචර් කියන එකක් පටන් අරගෙන හැම පුංචි දෙයක්ම අනිත් එකෙන් වෙන් කර දකින්න පටන් ගත්තා. වෙන් කර දකින්න හැම වෙලාවෙම දෙකොල්ල අතර සටනක් රණ්ඩුවක් ආයෝජනය කරලා තිනවා පටලවලා තිනවා ඒ ඉස්ලාම් විද්‍යාඥයෝ කිරුවේ මොකද්ද විද්‍යාඥයන් සහ විද්‍යාඥයන් නොවන අතර දෙක වෙන් කරගෙන විද්‍යාඥයා ලොකුයි කියාගත්තා අම්මගේ නීතියක් උන් ළඟ තියෙනවා ඒක තමයි පොඩි උන්ට දැන් උගන්වන්නේ විද්‍යාඥයා බොහොම උසස් යමතියක් මෙයාගේ තෝරලා බේරලා කියනවා එයා තමයි සියලු අයට වැඩි ලොක්කා කියලා ඒ අලුත් මේ දාස භාවයක් රාජ්‍ය තන්ත්‍රික තත්ත්වයට ගන්න පටන් ගත්තා. ඒක තමයි විද්‍යාඥයා කරගත්ත ලොකුම කටු ඔටුන්න කාඩ්බෝඩ් ඔටුන්න එයා හිතුවේ නැහැ කරතරන් ඔටුන්නක් කියලා සමානයි. නමුත් සර්වඥානද ඔක්කොටම වැඩිය ලෝකවිදු ලෝක විද්‍යාඥයෙක්. උන්වහන්සේත් තේරුවා. උන්වහන්සේත් තෝරන බේරකක් තිබුණා. නමුත් උන්වහන්සේ දැනගත්ත මේ තෝරන බේරන ධර්මයේ සම්මතයි තේරුම් බේරුම් නැති ධර්මේ පරමාර්ථය කියලා. ඒ නිසා සත්‍ය දෙකක් දේශනා කරා. තේරුමක් බේරුමක් කරන්න බැරි සියල්ල සමසේ සලකන පරමාර්ථ ධර්ම ඒවට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා. අනිත් ඒවාට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. මේ දෙක වෙන් කරන්න තාමවත් බෑ විද්‍යාව. ඒක තමයි අයින්ස්ටයින් පොරකන්නේ අයින්ස්ටයින් තටමන්නේ තටමලා වුන්ද මැරිලා ගියා. ඒ දෙක ගලප ගන්න බැරුව. සර්වඥ බොහෝම ලස්සනට හංසෙක් කිරෙන් වතුර වෙන් කරලා බොන්නාසේ මේ නම් කළ හැකි පෞද්ගලික ලක්ෂණ සහිත එක එකනට ආවේනික වූ නයිසර්ගික ලක්ෂණ උන්වහන්සේ වෙන් කරලා පෙන්වනවා. එදා විභජ්‍යවාදී කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ මෙන්න ඔය කොච්චර වටේ වේදිකාවේ නැටුවත් ඔක්කොම පටන් ගන්න එක තැනකින් සියල්ලම පටන් ගන්න එකම මූල ස්වභාවයෙන් මූල ස්වභාවයේ ගැටුවක් නැහැ. මූල ස්වභාවය ආතතියක් නැහැ. මූල ස්වභාවයේ අලුතෙන් උපයන දෙයක්වත් නැහැ. හැම දෙයකම තියෙන දෙයක්. නමුත් අපේ මනස අර තෝරන බේරන පැත්තට බොහෝම කැමැති පෘ탁 ජනකම නිසා. පෘ탁 පෘ탁 කියලා කියන්නේ ඕනෝකට. එක එක දේවල් කඩ කඩ වෙන් කර කර මගේ මගේ අපේ අපේ කියන ගතියට. පෘ탁 පෘ탁 කියලා කියනවා. නමුත් කොච්චර අපි සංඥා අනුව දේවල් බෙදන්න හදුවත් මේ සියල්ලම එකම ශක්තියකින් පටන් ඒ ශක්තියට ගියාට පස්සේ ඒ ශක්තිය ඇතුළත ඔය වගේ ද්‍රව්‍ය ભેදයක් ඇත්තෙත් නැහැ නාම රූප ભેදයක් ඇත්තෙත් නැහැ ස්ත්‍රී පුරුෂ ભેදයක් ඇත්තෙත් නැහැ බෞද්ධ බෞද්ධ ભેදයක් ඇත්තෙත් නැහැ විද්‍යාඥා නැති එකයි කියලා ભેදෙකුත් නැහැ. නමුත් ඒකට යන්න හැම කෙනාම බයයි. ඒ මොකද උඩ ඉන්න කට්ටිය මේ බෙදීම ලෝකෙට හඳුන්ලා දීලා පාහරකම් කරන සියලු දෙනාම බෙදාගන්නේ තමන්ගේ තමන් උසස් කියලා කියාගන්න තමයි. ඉතින් අර යට වෙච්ච කොටස හටන් කරන්න යන්නේ. නමුත් සරුවචනන්සේ පෙළලා දෙන මේ සංඥාස්කන්ධය නිසා ලෝකෙට ඇති වෙලා තියෙන මේ තෝතෝ වරපල කී කිය රණ්ඩු සරුවල් කරගෙන ගහ කොටා ගන්න තියලු දේ සංඥා නිදානානේ පංච සංකල්ප. ඉතින් මේ සංඥා පිළිබඳ පොට්ටපාද අහනකොට සරුවචනන්සේ පොට්ටපාද සාකච්ඡා කරුවෙක් වශයෙන් ගන්න පොට්ටපාද ඥානවන්තයෙක් නිසා නෙවෙයි. ඒක හොඳට පේනවා සූත්‍රය කියවනකොට පොට්ටපාද දෙක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රධාන වශයෙන් හේතුව යා සංඥා ඉක්මවල චිත්ත ඉක්මවල දික්ටි මට්ටමේ මිච්ඡා දික්ටික ඉන්න කෙනෙක්. නමුත් ਸਰවචනාංශේ කරන ප්‍රයත්නය ප්‍රයෝගය අනුපුබ්බ ප්‍රතිපදාව නිසා පොට්ටපාදගෙන් පස්සේ අවුරුදු 2600 කට පස්සේ අපිත් අද ප්‍රෝජන කරනවා අපිත් මැට්ටෝ තමයි. අපිත් මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි බලන්නේ. නමුත් බුද්ධ ජනසේ කුලුණු ගිරික පොත් අරිනා වගේ හිමීට හිමීට හිමීට හිමීට අරගෙන අරගෙන යනවා. ඒ අරගෙන යෑමේ කතාව මේ සූත්‍රයේ තියෙනවා. නමුත් ඒක ප්‍රවේශමෙන් පද්ධතියට හානි කරන්නේ නැතුව සමීකරණයට හානි කරන්නේ නැතුව ටික ටික ටික ටික වෙන්න ආරින්න ඕනේ. ඒ වෙන්න ආරිනකොට මෙතෙන්ට එනකොට සරුවචන් වහන්සේ යම් කිසි කෙනෙක් කියනවා නම් මේ සංඥාව අහේතුකව ඇති වෙනවා අහේතුකව නැති වෙනවා ඒක හේතු අප්‍රත්‍යයෙන් කියලා ඒක තමයි ලේසිම ක්‍රමය. ඒකට කියනවා ආන්දගේ ප්‍රතිපත්තිය කියලා. ලෙසලා යමේ ප්‍රතිපත්තිය ව්‍යාමරා වික්ෂේපවාදය කියලා ඒකට කියනවා. ඒ මොකද මේ සංඥාව විතරක් අල්ලන්න බෑ. මොකද මට ඕනේ සංඥා නෙවෙයි මට එන්නේ. මට අයින් කරන්න ඕන සංඥා නෙවෙයි මගෙන් අයින් වෙන්නේ. මම කියලා මං අඳුරගෙන ඉන්නෙත් බොරුවකට. මම කියලා අසල්වැසින් අඳුරගෙන තියෙන්නෙත් මට කණ්ඩ. කබරකෝයා තලකෝයා කරගැනීමේ සංඥාවක් අපි ළඟ තියෙන්නේ. ඒ නිසා එවැනි සංඥාවක් Tamanට හානි කර සංඥාවක් ඇයි අපි මෙච්චර සුවදව ආලිංගනය කරන්නේ? ඇයි ශිප වෙලඳ ගන්න? ඇයි තියාගන්නේ කියන්නේ? ඒක මගේ එකක් වෙන්න බෑ. මගේ එකක් නම් කවදාකවත් මම මේ විදිහේ පට්ටපල් බොරු සංඥාවකට ආවඩන්නේ නැහැ. සුවඳ දුම් අල්ලන්නේ ඒ වගේම මට මේක අම්මා තාත්තා දුන්නා ਸਰබලදාරි දෙවියන් දුන්නා කිව්වනම් උන්දලත් අපිට වෛරෙන් දුන්නා නෙවෙයි. උන්දලටත් ඕනකමක් නැහැ අපි අමාරුවේ දාන්නේ නිසා තමන් කරගත්ත දේකුත් නෙවෙයි අනුන් දීපු හුනේ මොකුත් නෙවෙයි. මේක හේතු ප්‍රත්‍යයෙන් එන නිසා මේක අ හේතු අප්‍රත්‍යයි කියන එක ਸਰවඥාන්ත ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තව මතයක් තමයි මේක ආත්මය කියන්නේ සංඥා කියන්නේ එකක් කියන එක. සංඤී වෙනකොට ආත්මී ගතියක් තියෙනවා. අසංඤී වෙනකොට විසංඤී වෙනකොට ආත්මේ නැති වෙනවා. ඒක නිසා සංඥාසාත්මය එකයි කියන මතේ මේ සූත්‍රය කියනකොට පේනවා පොට්ටපාදීන්නේ එතන කියලා. ඒක තමයි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ. ඒක තමයි අපිට පැටලලා තියෙන තැන. ඒක සරුවචනාංශය දැන් පෙන්ලා දෙන්න හදනවා. ඒක තමයි අද දවසේ සමාජ මාතෘකාව වෙන්නේ. ඊට අමතරව මත දෙකක් තියෙනවා. මේ සංඥාව බණ භාවනා කරන්නා වූ ශ්‍රමණ ප්‍රාක්‍මණයන් විසින් තව කෙනෙකුගේ හිතට වශීභා මාර්ගයෙන් ඇතුල් කරනවා. ඇතුල් කරපම ඒක නසඤ්ඤී වෙනවා. ඒ වශීභාව අයින් කරුවට පස්සේ විසඤ්ඤ වෙනවා. ඒක නිකන් හරියට ජප මන්ත්‍රයක් පතුරනකොට කපුව පරල වෙනවා වගේ. ඒක ඒක සංඥා වෙනවා. ඒක ඒක සංඥා වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ලෝකේ බණ භාවනා කරනව ඉදිබර ප්‍රාත්‍යාරි සහිත ශ්‍රමණක් බ්‍රහ්මණයන්ගෙන් කියලා. තව කට්ටියක් කියනවා නෑ නෑ ඒක සංඤී වෙන්නේ සහ විසඤ්ඤී වෙන්නේ සංඥාව නැති වෙන්නේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ නිසායි කියලා. එයා මේ ලෝකේ රහිත කෙනෙක් නෙවෙයි. ඉහළෝකේ පරලෝකයට වෙලා ඉඳගෙන සීල සත්‍යයන්ට ඒ සංඥා දීලා තියෙනවා. එයාගේ පූර්ණ අධිකාරී බල ශක්තිය තියෙන සංඥා ලැබපු සත්‍යයට කරන්න දෙයක් නැහැ. දීර්ණාශාති තීන්දුවක. සර්වචනසේ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා පොට්ටපාද අල්ලලා තියෙනවනේ සංඥාව කියන්නේ ආත්මේ ආත්මේ කියන්නේ සංඥාවයි කියලා. ඒක පොට්ටපාද දිගින් දිගට පුදු ජානනාසිකේ ප්‍රශ්න කරනවා. සර්වචනසේ කියනවා නෑ පොට්ටපාදුම දැනගනින් මේ උපදින සංඥාව චිත්තක්ෂණය ජීවත් වෙන්නේ ක්ෂණපංගුරෝ සංඥාව උපදින එක නෙවෙයි මැරෙන්නේ උපදිලා මැරෙන්නේ ඉස්සලා වෙනස් දෙයක් පාටපත් වෙනවා ඒ තරම් ශීඝ්‍රයි ඒ එහෙව් සංඥාවක කොහොමද ආත්මයක් හොයන්නේ ආත්මය කියන්නේ නিত্য සුඛ සුභ සදාකාලික දෙයක් ඒ නිසා ආත්මය සහ සංඥාව කියන දෙක මුලිය ඇති ලුණු මිරිස් කන මනසුර දෙක එකයි කියන්න බෑ කියලා. උන් පොට්ට බාල හතර පහ පැත්තෙන් අහනවා මේ සංඥාව සහ ආත්මය දෙක එකයිද නැද්ද කියන එක මට තේරුම් ගන්න බැරිද කියලා. ඇත්තටම සරෝජනස කියන බෑ කියලා. උඹ වගේ මිත්‍යා දෘෂ්ටික, උඹ වගේ වැරදි ප්‍රතිපත්තියක යන, ඔබ වගේ වෙනස් වෙන්න කැමති නැති වෙන කැට්ටියට Tamange මතය මේකමයි කියලා කියලා දෙන කෙනකොට මේ ආත්මය සහ සංඥාව අතර සම්බන්ධතාවය තේරුම් ගන්න බෑ කියලා. නමුත් පොට්ටපාද මේ සිද්ධෙන් දවස් දෙක තුනකට පස්සේ මේ පොට්ටපාතිගේ ආශ්‍රමයේ හිට වෙන්නේ. එතන හිටපු ඥානවන්ත ගෝලියෙක් පොට්ටපාදේ මොකක් හරි අවසලා කියනවා මේක මෙතන නැත කරන්න එපයි කියලා ආයෙත් එනවා සරුවචන සම්බ වෙන්න. දැන් පොට්ටපාදේ එනවා සරුවචන සම්බ වෙන්න. ගියාට පස්සේ චිත්‍රපටි දෙවෙනි ජවනිකාව. ඒ දෙවෙනි ජවනිකාවේදී බුදුජානනාංශේ පොට්ටපාදට මේක වෙනස් කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් වෙනස් කරන්නට බණ කියන්න ඕනේ අනුපුබ්බ ප්‍රතිපදා කියලා දෙන්න ඕනේ කියන අදහසෙන් දැන් මේ සංඥාව සහ ආත්මය කියන දෙක අතර තියෙන්න පුළුවන් සම්බන්ධතාවය පෙන්නනවා පොට්ටපාද පෙන්න පුතාටම පෙන්නන්නේ. ඒකල සරුවචන්සේ සඳහන් කරලා තිනවා. ඒ මමත් කියනවා පොට්ටපාද තයෝ මේ පොට්ටපාද අත්බව පටිලාභා. ආත්ම භව ප්‍රතිලාභ තුනක් ලෝකයා බාරාරණ තියෙන බව පිළිගන්නවා. හැබැයි ඒ තුනම සංඥා විතරයි. හඳුනා ගැනීම විතරයි. ලේබල් තබා ගැනීම විතරයි. ඒක නිසා සර්වචනසි මතක් කරනවා මේ එක එකක් දැනගත්තොත් අපි ලැබුම් ගන්න තහනායම් පොළවල් තුනක් තියෙනවා මේ සංසාර ගමනේ. ඒක නැතිවට මේකට යනවා මේක නැතිවට ඒකට යනවා තුනේම තියෙන භවය කරකීමක් විතරයි පරද වටහා ගැනීමක් විතරයි නමුත් ඒක ඉසල ඇති වැරද්ද අඳුර ගන්න නැතුව පරද වටහා ගැනීම අයින් කරන්න බෑ ඒ නිසා දැනට ලෝකයා වරද්දාගෙන තියෙන මේ ආත්ම භාව තුන බුදුරජාණන්සේ ඉසල වර්ණකට වර්ණගල කියනවා මේ එක එක ආත්ම භාවයක ප්‍රහාණය පිණිසයි මම ධර්ම දේශනා කරන්නේ. ඒවා තියෙනවා කියලා ඔප්පු කරලා කලු ගල් වල කොටලා ප්‍රතිබාණක් ගවලා පාරායින දාලා වන්දවන්න නෙවෙයි මෙන්න මෙහෙ මනුස්සව පටලවා ගන්න ගැට තුනක් තියෙනවා ආත්ම භාව පිළිබඳව ඒ හැම එකක්ම මම දන්නවා ඒ හැම එකක්ම එකින් එක ලියන්න ඕනේ ලියලා බලපුවම කේල් ගහක් පතුරු ගැහුවා වගේ ලුණු ගෙඩියක් පොතු වේලේ වගේ ගන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ පොට්ටපාදතර විස්තර කරනවා පොට්ටපාද කියපු ආකාරයටම ආත්ම භාව ප්‍රතිලාභ තුනක්. පළවෙනි එක තමයි ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ නැත්නම් මේ කය ආත්මය කියලා හිතාගන්න එක. ඒ කය ආත්මය කියලා හිතාගන්න එක භෞතිකවාදියාගේ වැඩි. එයා හැම දියුණුවක්ම සතුටක්ම සැපක්ම හොයන්නේ ආමිෂය තුල. මේ කය සතපවිල තමයි ඔක්කොම කරන්නේ. බෞද්ධය කියලා මට නම් කිසිම වෙනසක් පේන්නේ නැහැ. බෞද්ධයත් කරන්නේ ඒකම තමයි. ඒ නිසා අපි මේ භෞතිකවාදීයි කියලා කොන් කරන්න හැදුවට අපි බෞද්ධයි මිත් සම්මාදිටිකයි කියලා බෞද්ධයාගේ ආර්ථික ප්‍රතිපත්ති බලනකොට දේශපාලන ප්‍රතිපත්ති බලන සමාජික ප්‍රතිපත්ති බලන තන්නේ කර භෞතිකයි. අපි නිතරම ඡන්ද දෙනවා, ඡන්දේ ගන්නවා, ඡන්දෙන් දිනනවා, ඡන්දෙන් පරිදිනවා සියල්ලම යන්නේ භෞතික දියුණ ගැන විතරයි. එකෙකුට අක්කත් මොනම හේතුවක් නිසාවත් ආධ්‍යාත්මයක් ගැන කතා කරන්න බෑ. මොකද ඡන්දිල්ලන හැම එකෙක්ම ආත්මයක් නැති જાතියක්. අසික්කිත જાතියක්. ඒ මදි වල ඡන්ද දෙන අමනියොත් ඒ වාගෙම තමයි අරක දෙනවයි කිව්වොත් මෙයාට වැඩි ඡන්ද දෙනවා. මේ සියල්ලම පවතින්නේ ඕලාරික භවයි. ඕලාරිකයි කියලා කියන ගොරෝසුයි කියන එකයි. එහෙම නැත්නම් අල්ලන්න කිරන්න මනින්න පුළුවන් මේ රූප භෞතික. ඉතින් අපි ඒකයි මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙට මෙච්චර අතිකාල සේවාවල් කරමින් රට රාජ්‍ය ඉක්මවල ගිහිල්ලා හම්බ කරන්නේ ඔන්න එකම මෝඩකම ඉඳලා. එකම මෝඩකම මේ භෞතික දේ තමයි පෝසත්කම මනින්නේ නම්බුකාරකම මනින්නේ හැකියාව මනින්නේ නිර්මාණශීලීත්වය මනින්නේ ප්‍රගතිය මනින්නේ කියලා. ඉතින් ඒක බුදුහාමුදුරු පිළිගන්න. පිළිඅරගෙන මතක් කරනවා මේ ඕලාරික ආත්මභාව ප්‍රතිලාභය නැත්නම් ඉඳුරම් පිනවීම කියලා මේකට සඳහන් කරන්න බටහිර 100%ක්ම කරන්න එච්චරයි. ඒ අතන මේවා කිව්වට පිළිගන්නෙත් නැහැ. කෙසේ නමුත් මේ පිළිබැනීම සඳහා එකයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ කාම ගුණයන් පමණයි. ඇහැට අවශ්‍ය කරන රූප ටික කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස මේ සඳහා නොකරන ජඩකමක් නැහැ මොකත් එකයි. කිසිම එකෙක්ගේ නැහැ අපි කරලා තියෙනවා නම් සංසාරේ කවදා හරි ජඩකම් ඒ සියල්ල මේ කය නිසා. වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඒ ඒ සඳහා හේතු වෙන දේවලට ਸਰවචන්සි පාවිච්චි කරන කාම ගුණ කියලා. කාම ගුණ කියලා කියන්නේ අපිට රූප කියලා ඇහැට තිබුණට රූප වර්ග රාශියකින් තමයි අපි ඇහැ පෙනවීම කරන්නේ. එකම රූපය දැකීමට ඇහැ කැමති නැහැ. රූප මාරු කරන්න ඕනේ හැඩ සහ වර්ණ වශයෙන්. ඒකට කියනවා රූප ගුණ. රූප ලෝකේ රූප ගුණ. ඊට පස්සේ ශබ්ද වලටත් එකම ශබ්දය අපි අහන්න කැමති නෑ. ශබ්ද මාරු කිරීම තමයි නාද රටාව වලින් අපි කරන්නේ. ගන්ධ වලටත් ගන්ධ සුවඳ දෙක නිතරම වෙනස් කරන්න ඕනේ. නිසා ඇඳුමේ, කෑමේ, ගෙවල් දොරවල් වල, මල්ලු යම් වල විවිධ සුවඳ වර්ග අපි කැමති වෙනවා. ඒකට රස අපි විවිධ ಜಾති වල කෑම වලට කැමතියි. උදේ කෑම දවල්ට කැමති නෑ. දවල් කෑම රැට කැමති නෑ. කෑමෙන් පස්සේ කන කෑම වලට කැමති ඉස්සලා කන දේවල් වලට කැමති නෑ. මේ තරම් කෑම જાති වෙනස් කළ සූප සාත්‍යයක් හදාන තියෙනවා. මේ රස තෘෂ්ණාවට ඒ විවිධාංගීකරණය. ඊට පස්සේ පහස පහස සඳහා ගෙවල් දොරවල් ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන ඕනේ ගාණක් දෙනවා. ඕනේ ගාණක් දෙනවා මේ පස්සට විල්ලු දහම් වෙනවා. එච්චරයි අද ලෝකේ දින අද වැඩිම දිනුනේ ඔය අපච්චින කාලේ කියන්නේ බඩට ලුණු කැඳ පස්සට විල්ලුද. එච්චරයි අද ලෝකේ තියෙන ක්‍රමය. ඒකට තමයි මෙච්චර අපි ගෙවන්නේ මේ පහසට. ඉතින් මේවට බුදුහාමුදුරු කියන කාම ගුණ කියලා. ඉතින් මේ කාම ගුණයන් කෙරෙහි වෙහෙසෙන පිළිස තමයි මනුස්ස ජනගහන 99.99%ක්ම ඉන්නේ. ඊටාම සුළු පිරිසක් මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය පිළිබඳ ඇති වෙලා මේකෙන් අසහනේන බව දැනගෙන ඔය කාම ගුණයෙන් වෙන්වීමට කියනවා නික්මීම කියලා, අබිනිෂ්ක්‍මණය කියලා, අරඤ්‍යගත වීම කියලා, රුක්ඛ මූලගත වීම කියලා, ශූන්‍යාකාරගත වීම කියලා. ඉතින් ඒ ඇත්තෝ දකිනවා ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ වදයක්, කරදරයක්, ලුණු වතුර බීමක්, අඟුරු කැල්ලක් අතින් අතට මාරු කෙවිල්ලක්, පිච්චෙන ගිනි හුලක් අතින් අල්ලගෙන සිටීමක් කියලා දන්නවා. ඒ නිසා ඇත්තෝ తాවකාලිකව ස්ථිරව ඒ කාම ගුණයන් අධ්‍යයනයට පස්සේ ඒ මනුස්සයා දෙලොවක් අතර හිර වෙනවා. ඒ මනුස්සයාට කාම සංඥාව එල්ලවෙලව බාර දෙනවා. අර අතෑරලාපු කාම ගුණ වැඩියෙන් බලපෑම් කරන්නේ වැඩියෙන් හිතට වද දෙන්නේ අරණ්‍යගත උනාට පස්සේ. රුක්ක මූලගත උනාට පස්සේ. ශූන්‍යagaraගත උනාට පස්සේ. කාම ගුණයන්ගේ ඉන්නකොට කරවිලේ ඉන්න පණුවට කරවිල තිත්ත රස තේරෙන්නේ නැහැ වගේ සීමාවක්ම නැහැ. ඒ නිසා කාම ගුණේ ඉන්නේ නැත්නම් මේ කතා කියන්න ගියාම ඕකනේ කියන්නේ ගී ගියත අරින්න තු හිටියන ඉවරනේ ගී ගියෝ ප්‍රශ්න නැහෙනි කියනවා. ගී ගියත අරපු හැම කෙනාම පළවෙනීම බැටකන්නේ කාම සංඥාවෙන් ඒකට තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. යත් එක වහගත්ත ගමන් අතීතේට අනාගතේට අතනට මෙතනට අරයට මෙයාට හිත දුවන්නේ කාම ගුණ වලට මේ කාම සංඥාව. එතකොට අපිට පේනවා කාම ගුණ නම් අයින් කරන්න පුළුවන්. අතාරින්න පුළුවන් තාවකාලිකව කාම සංඥාව එල්ලව එලව පාරයි. ඒක විස විදපු ඊතලයක් වගේ ඉන්න ඕන තැනකට හොයාන ගිහිල්ලා විවේක වෙන්නකොට අනිනවා. ඒකට කියනවා කාය විවේක ලබා ගත්තා චිත්ත විවේක ලබා ගන්න බෑ. චිත්ත විවේක ලබා ගන්න නැත්නම් මේ කාම සංඥාව අයින්කරනද කාම වස්තුන්ගෙන් වෙන් වෙලා කාම ගුණයන්ගෙන් වෙන් වෙලා බෑ. එහෙනම් මේ ඔක්කොමලා මේ වෙනකොට නිවන් දැකලා තියෙනවා. ඒ මොකද මේ ඔක්කොමලා දැන් තාවකාලිකව ඒ කුඩා වූ ඒවා මහත් වූ ඒවා ඥාති පිරිස අතහැරලා ඉන්නේ. කුඩා වූ ඒවා මහත් වූ ඒවා භෝගස්කන්ධය අතහැරලා තියෙන. ගණයා කෙරෙන් වෙන් වෙලා. කුලයා කෙරෙන් වෙන් වෙලා. නමුත් අපි දන්නවා, ගෙවල් දොරවල ඉන්නවට වැඩිය හිත නන්නත්තර වැඩි. ඒ මොකද? කාම සංඥාව නිසා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ කාම සංඥාව බොහෝ විට ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ ප්‍රධාන ආහාරය වෙනවා. ඒක තමයි ප්‍රධාන පොහොර. ඉතින් ඇත්ත එක වහගත්ත ගමන් අපිට පේන්න පටන් ගන්නවා හිතට තරම් නොවන රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි අතීත අනාගත හිතවිලි අතන මෙතන හිතවිලි අරයමයා ගැන හිතවිලි වලින් එක ඉසුඹුලන්ට චිත්තක්ෂණයක් නොතබා කාම සංඥාව ගොජ දානවා. ඉතින් ඒක ਸਰවචනාංශي සඳහන් කරලා දෙනවා මේක දන්නවනම් කාම සංඥා හොඳට දැනගන්න ඕනේ ඉස්සලා කාම ගුණ හදාarලා කාම ගුණ අතහැරීමෙන් ලැබෙන කාම සංඥාව කිඹුලගෙන් බැට කාපු එක ගෙදර ආවට පස්සේ ඌණගෙන් බැට ගන්නවා. කිඹුල වෙදකම් කරනකොට ඌණ පරිස්සම් කරලා තමයි වෙදකම් කරන්නේ. ඒ මොකද දෙන්නම එකම පවුලේ කට්ටියයි. ඒ වුණා නිතරම දන්න කෙනෙක් නමු gederi ඉන්න කෙනෙක්. ඒ වගේ තමයි කාම සංඥා අපි දන්න කෙනෙක් කැලියටත් යනවා. ගස් මුලටත් යනවා. ශූන්‍යකාටත් යනවා. ඒක අයින් කිරීම සඳහා සරුවච්චන් වහන්සේ රූප සංඥාවක් නැත්නම් රූප අරමුණක් රූප නිමිත්තක් අරමුණු කරන්න කියලා. උඹට පහර දෙන්න නිසා හිත නිතරම මම දැන් මෙතන කියන එකෙන් පුරලා තියාගන්න කියලා. එතකොට මම දැන් මෙතන පුරලා ඉන්නා තාකල් එයාට සාතිකයක් හම්බ වෙනවා. කාම ගුණ සහ කාම සංඥාවෙන් දුරුමයි කියලා. ඒ නිසා ඒක විශාල යුද්ධයක විශාල චිත්ත පීඩා රාශියක විශාල ආධ්‍යාත්මික පිම්මක ජයග්‍රහණය. ඒ කොච්චරද කියනවනම් අපිට එක චිත්තක්ෂණයක් දෙකට වැඩිය මම දැන් මෙතන කෙනෙක්ගේ තියන්න බෑ. හිත ඒ තරම්ම කාමයට කැමති. අපි කොච්චර සිල් ගත්තත් අපි කොච්චර සිල් තුන් අතර හිටියත් අපි කොච්චර සිල් ස්ථානක හිටියත් හිත කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ කාම ගුණ නැත්තම් කාම සංඥාවෙන් පෝෂණය ලබනවා. ලැජ්ජ හිතෙනවා. මට පිට කොන්දක් තියනවද මට ආධ්‍යාත්මයක් තියනවද මෙච්චර දේවල් කැප කරලා ඇවිල්ලා මට පුළුවන් ද හිත චිත්තක්ෂණ හතරක් පහක් විනාඩි හතරක් පහක් පැයක් දෙකක් මේ මම දැන් මෙතන කියන්නේ මේ උදාසීන අරමුණේ අස්පනා පිට තියෙන අරමුණේ මෙච්චර නොමිලේ ලැබෙන අරමුණේ ස්වභාවයෙන් ලැබෙන අරමුණේ තියන්න බෑ ඒකෙන් පේනවා අපේ හිත මට ඕනේ දේ නෙවෙයි කරන්නේ මගේ සුභසිද්ධිය නෙවෙයි පතන්නේ මගේ න්‍යායපත්‍ර නෙවෙයි වැඩ කරන්නේ. එයා වැඩ කරන්නේ මාර්යාගේ න්‍යායපත්‍ර. එයා වැඩ කරන්නේ කෙලස් න්‍යායපත්‍ර. එයා වැඩ කරන්නේ කාමරාජිනේගේ කාමරාජධානියේ කාම විවස්ථාව. ඒ නිසා කොච්චර සිල් ගත්තත් යටට ඇවිල්ලා කාම කාම ඡන්දේ දෙනවා. ඉතින් මේ කාම ඡන්දේ ප්‍රතිවිරුද්ධ පැත්ත ප්‍රතිවිෂ තමයි ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවේ ලබා ගැනීම සඳහා සරෝජනසේ ඉදිරිපත් කරන රූප කර්මස්ථානය. ආස්වාස් ප්‍රස්වාස් ඉන්න කය සක්මන් කරනකොට පොළවේ පය තියෙන හැටි. ඉතින් ඒක මහා ලෝක ආනිසංස දෙන්නේ නැහැ. නමුත් විශාල කෙලස් කන්දක් අයින් කරනවා. ඉතින් ඒක උංගව දෙන්නේ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේට වැඩිය හොඳයි නිෂ්පාදනය කරන වැඩක් කරුවොත් නිර්මාණශීලී වැඩක් කරුවොත් මොකද්ද හුස්ම දිහා බලන්නේ වැඩි මොකද්ද නිකන් Taman ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ ඇති වැඩි මොකද්ද වම දකුණ කියලා විදිනකොට වම දකුණ පිළිබඳව පූර්ණ මුළු හදින්ම දැනගන්න එකේ වැඩේ කියලා විශාල සැකකිරීමක් හැම යෝගාවචරයක් තුළම තියෙනවා. ඒක සඳහා මේ බණ කියන්නේ. ඒ තමයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක තමයි අපි නැවත නැවතත් මේක ලක්ෂ වාරයක් කරන සද්ධාවෙන් ලෑස්තිලා ගිහිල්ලා. ඉතින් කවදාරි අපි හිතමු මේ පිටසකට මම හිතනවා හැම කොට කමක් නැහැ කියලා. පුරුදුණයි කියලා මේ මම දැන් මෙතන කියන්න හෝ මම දකුණ කියන්න හෝ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හිත රූප කර්මස්ථානේ බැඳ ගන්න. එතකොට සරුවචනංශ කියනවා අර ඕලාරික ආත්ම භාව පරිලාභේ කෑම කන අල්ලලා කියන්න පුළුවන් ආත්ම භාව වෙනකොට මනෝමය ආත්ම භාවයක් ඇවිල්ලා මේ රාජධානියේ අධිකාරිය පවත්වනවා. ඒ මනෝමය ආත්ම භාවයේ සරුවචනංශ පෙන්වන සබ්බංග පච්ඡංග සමන්නාගතයි. අහිනින්ද්‍රය අර අර මේ රූපී ආත්ම භාවයේ හේවණල්ල තියෙන්නේ හැබැයි ඒක මනසේ වැඩ කරන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට මම ඉන්නවා වගේ මට දැනෙනවා. ඒ වගේම ඇහ කන දිවනාසේ කටයුතු ඇහැට රූප පේන්නේ නැතුනට හිත වර්ණ රූප හදනවා. හිත සටහන් හදනවා සංඨාන හදනවා ඒ සමාහලට ආලෝක වශයෙන් පේනවා සමාහට මරිච්ච අත්තම්ම පේනවා මරිච්ච සමාහට සුරංගනාව පේනවා ඉතිලාට දේතවනාරාම පේනවා රුවන්වැලිසෑය පේනවා අර මනෝමය ආත්ම භාවය මන මනස ක්‍රියාත්මක කරන මසස යටපත් වෙච්ච නිසා. මසස යටපත් කිරීමට දඬුමක් විදිහට මනසෙන් රූප හදාන බලනවා. ඊට පස්සේ නිස්සද්ද තැනකට ගියාම ඕන බෞද්ධයන්ට එනවා කර්ණ රතන සූත්‍රය කියනවා වාගේ සද්දයක් ඇහෙනවා. කර්ණමිච්ඡ සූත්‍රය කියනවා වාගේ සද්දයක් ඇහෙනවා. තම්බියට ඇහෙනවා බයිබලයේ කියමන කුරාණ කියවනවා වගේ. මුස්ලිම් මිනිස්සයාට කතෝලික මිනිස්සයාට ඔන්න බයිබලයේ කියවන එක එකාට එක එක දේවල් ඇහෙනවා. ඉතින් යාට අර මනෝමය ආත්ම භාවය කන නැති වුණාට එයා හදලා දෙනවා ඒ ටික. ඊළඟට නාසයට සමහරු ගඳ සුවඳ වැටෙනවා, පෙරිත ගඳ එනවා මට, මල් සුවඳ ගඳ එනවා කියලා ඉන්න කොතනකව භාවනා කරනවා. සමහරුන්ට කටට කෙලුණනවා. විවිධාකාර රස ඉන්න පටන් අර ගන්නවා. එයින් කෙල කෙලල ඉවරයක් නැහැ භාවනා කරන ඉඳගත්තට පස්සේ. තව සමහරට ඉඳගත්තට පස්සේ කටුකෝල ගෙන්න ගත්තා වගේ ඇඟ යහට පද්දනවා, මෙහාට පද්දනවා, රත් වෙනවා, සීතල වෙනවා, නලි වෙනවා. එක පැත්තක් දඟලනක එක පැත්තක් නිශ්චල වෙනවා. එක පැත්තක් සීතල බුබුලු දානවා. එක පැත්තක් රස්නි බුබුලු දානවා. කය පුදුමාකාර මනෝමය සෙල්ලමකයක් පෙන්වනවා. අපි කොච්චර මේක අදහනවද කියනවනම් මේ මනෝමය ආත්ම භාවයේ අපි වර්ණ රූපයක් දකිනකොටම ආනපනිය අමතක කරනවා. සද්දයක් ඇහෙනකොටම ආනපනිය අමතක කරනවා. ගඳක් රසක් පහසක් එනකොටම ආනපනිය කරලා දූවගෙන යනවා කර්මස්ථානය සුද්ධ කරන්න. මේ කහපාට ආලෝකයක් දැක්කොත් මොකක්ද ඒ කියන්නේ? නිල් පාට දැක්කොත් මොකද්ද කියන්නේ? දඟලුවොත් මොකද්ද කියන්නේ? එක තැනම හිටියොත් මොකද්ද කියන්නේ? අර මේ මනෝමය ආත්ම භාවය පිළිබඳව අපි උපන්න සාතික ලියන හැටි, සංඥා ගන්න හදන හැටි, තැම්පත් කර ගන්න හදන හැටි, කර්ණ රෝග තෙල වඳින්න හදන හැටි. මට සද්දයක් ඇහෙනවා. ඒ සද්ද මොකද ඒ? ඒ මේ සිල් වැරදිලා සතිය නැතුවද? නැත්නම් ඌණියන් කළද කවුරු හරි? ඒ කවුරු දෙයියෝ ඇවිල්ලා පණිඩියක් කියනවා. මේ ආනාපානයේ මේ තමයි මෙතෙන්ට ගෙනියපු අරමුණට මේ තරම තුච්ච කරලා පහත් කරලා අඩු කුලීලා සලකලා අර එන හැම මනෝමය දෙයක්ම ඉස්සරහින් තියෙනවා. මේක භාවනා කරන ලෝකෙක ඉඳලා කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න පිස්සු පිහාට කොච්චර ඉන්නවද කියලා උගත්ය කියලා පැවිදිය කියලා ගෑනු පිරිමේ කියලා කිසි වෙනසක් නැහැ. අපි අර ඕලාරික ආත්ම භාවයේ අමතක කරන තරමට මනෝමය ආත්ම භාවයක් ඒ වෙනුවට ගෙනත් තියාගන්න හදනවා. ඒකේ හොල්මන් ඒකේ පේන හැමදේම රූප කර්මස්ථානේ කැප කරලා මේක අල්ලනවා. පස්සේ ආපු අඟ ලොක් කරගන්න ඉස්සලාපු කනට වැඩිය. ඉතින් කමඨාන් සුද්ධ කියන ප්‍රධාන ප්‍රශ්න උච්චාරයි. එයාට කියන්නේ සද්ද අධ්‍යයන කමන්නේ ආනපාන බලන්න. රූපයක් වෙනවා. ආ කමන්නේ ආනපාන බලන්න. ඇඟ නලිනවා කමන්නේ ආනපාන බලන්න. ඉතින් මම කියනවා මේ ආට තේරෙන්නේ කමඨාන් සුද්ධ කරන මීට වැඩි මොකක් හරි එකක් ඇති ජපමන්ත්‍රය මේ කියන්නේ ආනපාන බලන්න කියලානේ. මට ඕන කරලා තියෙන මේ රූපේ මේ මොන જાතකෙන් ආවද කියලා බලන්න කියලා අපි අර මනෝමය ආත්ම භාවයට පෝෂණය දෙන හැටි බලනකොට කියවලා බලන්න වටිනවා වෙනමම මේ සංඥාව යහට ඕන යක් මහල පෙන්වන්න පුළුවන් සංඥාව කොච්චරද කියනවා මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි මේ මනෝමය ලෝකයේ ඒ රූපියෝලාරික ආත්ම භාවයේ අපි ප්‍රයෝගයෙන් සෙල්ලමකින් නෙවෙයි විශාල ප්‍රයෝගي අයින් කරපු ගමන් මනෝමය ලෝකේ එන්න පටන් ගන්නවා. ආපු ගමන් යෝගාවචරය කැහි ගෑන දිලා හොටු ගෑණි ගත්තා වගේ අරක අතහැරලා මේක අල්ලන ඉතින් කියනවා මෙහෙම පේනවනම් මම මොකද කරන්නේ මෙහෙම පේනවා මොකද කරන්නේ ඉතින් මේ සංඥාවෙත් සීමාවක් නැහැ අද කහ පාට පෙන්නොත් ඒක නිල් පාට පෙන්නනවා අනිත රතු පාට පෙන්නොත් හැමදාම කමටහන් සුද්ධ කරනවා ඒ මොකද ඒක කාරණාවක් නිසා මේ සංඥා විශ්ින් මවල දෙන මනෝමය ආත්ම භාවයේ පදිංචි වෙන්න හදනවා. අභිනිවේෂණය කරන්න හදනවා. අභිවදනය කරන්න හදනවා. අභිනන්දනය කරනවා. සර්වඥයන් සඳහන් කතිකා නාබිනන්දති නාබිනිවේසති නාජ්ජෝස තිට්ඨති. මේ දකින්න දේවල් වලට ගෙවදින්න එපා. ඔව කාටවත් කියා පාන්න යන්න එපා. ඒක පිළිබඳව ආඩම්බර වෙන්න එපා. ලැජ්ජාවෙන්. ඔබ ඕලාරික ආත්ම භාවය අතහැලා දැන් මනෝමය ආත්මයට ඇවිල්ලා තියෙනවා. වටිනා දෙයක්. ලොකු බිම්මක්. නමුත් අර කැයි ගෑණි දිලා හුටු ගෑණි ගත්තා වගේ දැන් මේක අල්ලන්න මේ අපේ හිතට කොන්දපයි නැතිකම හැටි. හිතට පෞරුෂත්වයක් නැතිකම. හිතට ධර්මයේ අදහන් නැතිකම. බුදුන් අදහන් නැතිකම. සංඝයා අදහන් නැහැ. තමන්ගේ භාවනාව අදහන්නේ. ආනපනිය අදහන්නේ. සතිය අදහන්නේ. අර පේන හොල්මන් සේරම අල්ලන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයේ පේන හොල්මන් වලින් ගලවනවායි කියන එක එසේ මෙසේ නෑ. බටහිර ලෝකෙට ගිහිලා කෙල්ලෙක් හදනවට අමාරුයි. බටහිර ලෝකෙ කෙල්ලෝ හදවුවට පස්සේ ගන්න දෙයක් නැහැ හැදෙන්නේ වේශියක්මයි. කෙල්ලෙක් හදන්න අමාරුයි. මොකද ඒ ඒ ඒ ලෝකයේ ඒ වෛශ්‍යවෘත්තිය තමයි කරන්නේ. ඒක ලොකු සමාජශීලී ඉදිරි ගමනක්. ඒ වගේ තමයි භාවනා යෝගාවචරය යම් තැනකදී ඕලාරික ආත්ම භාවයේ දීලා නීවරණ ධර්ම ටික යටපත් කරගෙන එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර පීති සුඛේ කග්ගතා සහිත ධානාංග ටික උපයගත්තට පස්සේ ඒ ලෝකයක් වෙනම ලෝකයක් සැරිසරන්න පටන් ගන්නවා ඒක මනෝමය ලෝකයක් හැබැයි යෝගාවචර හේතනේ බුදුන් දීපු දෑවැද්දක් කියලා ධර්මයේ දීපු දෑවැද්දක් කියලා මට අයිති දෙයක් කියලා ඉතින් ආඩම්බරෙන් කතා කරන මම පළවෙනි ධානය ලැබුවා මේමයි මේමයි මේමයි මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි කියලා හැබැයි යාර කවදාකවත් දෙවෙනි ධානයට යන්න හම්බෙන්නේ නැහැ පළවෙනි ධානය ගැන ආඩම්බර වෙන්නේ ඒ මොකද පළවෙනි ධානයේ ආධිනව දැකලා දෙවෙනි ධානයට දෙවෙනි ධානයට ගියදාස් කියන අයියෝ පළවෙනි ධානයේ කට්ටිය අඩු කුලේ කට්ටිය අපි තමයි උසස් කුලේ කට්ටිය දෙවෙනි ධානය ගැන බලන්න බෑ අම්මෝ කියලා ඔන්න ඊගාට ඒක ගැන කතා කරනවා ඒ මනසට කවදාකවත් ඒකේ අල්ලගෙනකන් තුන්වෙනි ධානයට යන්න බෑ මේකේ ආධිනව දැක්කොත් විතරයි තුන්වෙනි ධානයට යන්න පුළුවන් තුන්වෙනි ධානයට පස්සේ ගියා කියලා බ්‍රහ්ම ලෝකෙත් ඔය සැප විතරයි තියෙන්නේ මනුස්ස ලෝකෙට ලැබෙන උපසවීම සුඛේ මේක හම්බ වෙන්නේ මොනවාට තව ස්වර්ගයක් උමතයි මොකටද තව නිවන තුන්වෙනි ධානය හොඳයි ඊට පස්සේ යා ඒක අල්ලන තාක්ක කවදාක හතරට යන්න බෑ. හතරට යන්න මේකේ ආධිනව. හතරට ගියාට පස්සේ උපේක්ෂාවක් එනවා. රහත් හිතක් වගේ. හැම දෙයකටම උපේක්ඛා හිතක්. ඉතින් මේ මේ පරාසයටම ਸਰවචනසනවත් දානවා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ මේකත් මිනිස්සු රැවටෙන මිනිස්සු ටැග් ගහන තානායම් පොලක්. හැබැයි මේක මගාරින්නයි බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ. මේකෙන් ගලවන්නයි බණ කියන්නේ. මේක කියලා දෙන්නයි සංඝයා ඉන්නේ. ඒකටයි උඹට සීලය තියෙන සිල්වතේකට ඕක පොඩි දෙයක්. ආයාසයෙන් උපයෝග බව හැබැයි නමුත් මේක පොඩි දෙයක් කියලා. එයා ඒ මනෝමය ආත්ම භාවය ප්‍රතිලාභය කරන්නේ ප්‍රතිලාභේ ප්‍රහාණය කරන්නේ අරූපී ආත්ම භාව ප්‍රතිලාභේ පෙන්නලා. හරියට ජනපද කල්යාණේ ප්‍රහාණය කරන්නේ දිවි ලෝකේ සුරංගනාවිය පෙන්නලානේ. ඒතකොට ජනපද කල්යාණේ පෙන්නේ පුලුටු වැඳිරියක් වගේනේ. සුරංගනාවිය පෙන්නේ නැත්තම් ජනපද කල්යාණ කියන්නේ පංච කල්යාණෙන් අංග සම්පූර්ණ. ඒ නන්ද කුමාරට බුදුම ප්‍රේම කරන භද්‍රය වුණ යුගයේ ඉන්න කාන්තාවක්. යාට වෙන්නේ ලෝකෙම ඉන්න සුන්දරිකාව විදියට. නම සර්වචාන්සි උඩට ගිහිල්ලා දේව රූප පෙන්නවා, සුරංගනාවෙන් පෙන්වන බලපං ලස්සන නැද්ද කියලා. ඒතර ඒකල එයා අභිරමණය කරනවා නම් උඹට ජනපත කල්යාණ ගැන හිතෙනද? අයියෝ පිස්සු කතා කරන දාන එනකොට සෝහනේ මේ මේ හේනේ පිළි හිට පුලුටු ඇඳිලි වායි කියලා කියනවා. ජනපද කල්යاني එදත් ජනපද කල්යاني අදත් ජනපද කල්යاني. මේ ආර සුරංගනාවේ දකපු ගමන් ජනකද කල්යاني පොළොට වැඳියක් වෙනවා. ඒ වගේ තමයි යම් කෙනෙකුට මනෝභාවමේ ආත්ම භාව ප්‍රතිලාභේ දන්න කෙනෙකුට මේ කාම ලෝකයේ මේ රූප ධර්ම උපයන්න හදන මේ හුදි ජනතාව. එහෙනම් මේ පෘ탁ජනයා පේන්නේ අසුචි වලක ලොකු අසුචි කැලක් අල්ල ගන්න වෙන පසුචි පණුවන් පරේලා යන් දඟරන අසුචි පණුවෙක් වගේ. අර ලොකු කැලක් හම්බෙච්චාම උඩ තියාන දුවනවලු මට ලොකු කැලක් හම්බුණා ලොකු කැලක් හම්බුණා උඹලට අම්මනේ පොඩි කැලක් හේ හේ හේ කියලා. මොනවාටද මේ දඟලන්නේ අසුචි වලට. හැබැයි ඒක අතහැරලා දැන් ඇවිල්ලා ආගු වෙන්නේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයට. අද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම ඇහෙන කතා, උගන්නන දේවල්, ඒ කුස්සියම්මලා ගිහලා ගෙවල් වල කියන දේවල් බලනකොට ගෙවල් වල විහිළු මධ්‍යස්ථාන බවටපත් වෙලා තියෙනවා මේ භාවනාකාරයන්ගේ විහිළු කතා. මොකද මේ මනෝමය ආත්ම භාවයේ අර ඕලාරික ආත්ම භාවයට වැඩි ලොකු කරගෙන ඒක මේ පොලේ කතා කරන්න පටන් ගන්න හන්දියක් හන්දියක් ගානේ කතා කරන්න පටන් ගන්න තියෙනවා. නමුත් සරුවචනාංශී ලෝකෙට පහළ වෙන්නේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලා ප්‍රතික්ෂේප සඳහාම නෙවෙයි. ඒක බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සෙල්ලා දැනගෙන හිටියා ඉරිසින්නාන්තලා. තුන් තුන් කල් දන්නේ. ඒගොල්ලෝ අහුවෙලා හිටියේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ. ඊට පස්සේ ඒකට විකල්පයක් වශයෙන් අරූපී ආත්ම ආත්ම භාව ප්‍රතිලාභය කියන එකට අපි අරූප ධානය කියලා කියනවා. ඒක ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ අකින්චඤ්ඤායතනෙ නේව සංඥානා සංඥායතනෙ කියලා සමත ලෝකයේ ਸਰවචනාසේ ඉරි ඇඳලා කොටු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒකත් ਸਰවචනාසේ සිද්ධාර්ථ තාපස උද්දකාරාම පුත්‍ර ආලාර කාලාම ළඟට ගිහිල්ලා ওই ධ්‍යාන ටිකත් පුරුදු කරලා තිබ්බේ. හත්වෙනි ධ්‍යානෙ අටවෙනි ධ්‍යානෙ නමුත් මේකේ මේ පෙන්නන ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නේවසඤ්ඤාන ආසඤ්ඤායතනය විපස්සනා පැත්තෙන් බලනකොට අපූර්ව කතාවක් එළියෙනවා. මේ පෙන්වන්නේ සමත ක්‍රමයට. ඒ නිසා මම ඒ සමත ක්‍රමයට පෙන්නන ඒ වචන හතරම පාවිච්චි කරලා විපස්සනා යෝගාවචරය කොහොමද මේ අරූපී ආත්ම භාව ප්‍රතිලාභය සාක්ෂාත් කරන්නේ කරන්නේ. අවබෝධ කරන්නේ කිව්වොත් මේ යෝගාවචරයා යම් වෙලාවක ආස්වාස ප්‍රසවාස රූපය 100%ක්ම ගෙවම් කළොත් බොරුවට ගෙවම් වෙච්ච එක ගෙවම් කරයි කියලා පටලවා ගැනීමක් නෙවෙයි ඒක අභියෝග කරමින් නැවත නැවතත් නැවත නැවතත් ආස්වාස ප්‍රසවාස සංසිඳව ගත්තොත් එයා බොහෝ විට හිස් තැනකට යනවා කියන වචනේ කියවෙන ලොකු ඉඩකට යනවා හුස්ම නැහැ බැලූ තක්මානේ දකින්න සංඥාවක් මොනවත් නැහැ අරමුණු කරන්න දෙයක් ඇත්තේ නැහැ. ලොකු හිස්තනකට යනවයි කිය. ඉතින් මේ හිස්තන කියන එකෙන් මෙතන අදහස් කරන්නේ හතර මහා ධාතුන්ගෙන් ශූන්‍ය තනක් කිය. පඨවි ආපෝ තේජෝ වායෝ වල හොල්මන් නැහැ. නමුත් අවකාශ ධාතුව පරිච්ඡින්න අවකාශය දැන් ලොකු වෙලා පේනවා. ඒක හරියට කියනවා මේ පොළවේ මේ පොළොව බදාගෙන බෙදාගෙන නඩු කියාගෙන රණ්ඩු කියා කරගෙන ඉඩම් නඩු කියාගෙන ඉන්න මිනිහෙක් පොළවෙන් හැතැම්ම හයක් උඩට ගිය ගමන් එයා දකිනවා මේක ගෝලයක් වශයෙන් ඒ ගෝලේ කරකැවීමෙන් තියෙන එකක් ඒ හා සාපේක්ෂව හඳක් තියෙනවා ඉරක් තියෙනවා අනිග්‍රහ ලෝකයක් තියෙනවා ඒ එකකවත් ඉඩම් ගැන අපි ගැන අපිට අපේක්ෂාවක් නැහැ අපේ ආකර්ෂණය තියෙන්නේ පොළොවටමයි පොළොවේ මගේ ඉඩමටමයි නමුත් මේක පහට විධාතු වශයෙන් අපි දකින්නේ අපේ අපච්ච අපිට දීපු එක එහෙතන් ගංගායිනේ තියෙන සරු ඉඩම කිය කියයි ඉතින් මේකට අපි නම් සංඥා පාට බැඳ တာ මේව ඕන තරම් ලෝකේ තියෙනවා. තිබ්බට අපි මේ අල්ලගෙන ඉන්නේ මගේ එක කියාගෙන එක විතරයි. තවත් ටිකක් එහාට යන්න පටන් ගත්තොත් හඳ ලොකු වෙන්න පටන් ගන්නවා පුංචි ලොකු පුංචි වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ හඳ පටවි තමයි. පොළවත් පටවි තමයි. පොළොව තමයි අතර පෘථිවි කියලා අපි සම්මත කරන තියෙන. නමුත් මේ දෙක අතර තියෙන අවකාශය අපි කවද්ද දැක්කේ? මේ පටවි සහ මේ පටවි දෙක අතර වෙන තියෙන අවකාශය පොළොව සහ හඳත් එක්ක බලනකොට අවකාශයෙන් 102ක්වත් නැහැ පටවි ධාතුව පොළවේ සහ හඳේ. අවකාශයේ තරම් විශාලයි නෝක කදාවක් දැකලත් නැහැ. අයිතිවාසිකම් කියලාත් නැහැ. ඒකට අයිතිවාසිකම් කියවන හුනියමක්. ඉතින් මේ පොළවේ සහ හඳෙන් ඈත් වෙනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් කරනකොට සියුම් කරනකොට එයා දවසක මේ දෙක දකින්න අවකාශෙක ඉන්න බෑ. එහෙම නැත්නම් මේ දෙක දකින්න බෑනේ. ඒ නිසා දැනගන්නවා රූප ධර්ම දැනගන්නේ ඒ මැටර් එක දැනගන්නේ ඇන්ටි මැටර් කියලා විද්‍යාව දැන් කියන තියෙන වගේ රූප ධර්ම පිළිබඳ අවබෝධ වෙන්නේ අවකාශ ධාතුව පිළිබඳව සාපේක්ෂව බැලුවොත් විතරයි. අපි මෙතෙක් කල් බලලා තියෙන රූප ධර්මයකට රූප ධර්ම සාපේක්ෂව, පඨවි ආපෝ වලට සාපේක්ෂව, ආපෝ තේජෝ වලට සාපේක්ෂව, තේජෝ වායෝ වලට සාපේක්ෂව. එක එක නාගේ රූප ධර්ම සුවිශේෂී ලක්ෂණ තියෙනවා. දැන් අපි මේ සියල්ලම සංසිඳන ක්‍රමයකට ගියාට පස්සේ එයා නිකම්ම දැනගන්න මේ සියලු දේට සාපේක්ෂව නැස්චාත්‍ය පදාර්ථයක් තියෙනවා. නැස්චාත්‍ය පද තමයි පරිච්ඡින්න අවකාශය. පරිච්ඡින්න අවකාශයට ගියාම ගැට නැහැ. අජටයි. දින අජට අවකාශය කියලා. අජට අවකාශය ආතතිය නැහැ. අජට අවකාශය මේ මේ අසහනේ නැහැ. දෙවිලි තැවිලි නැහැ. හැබැයි අපි දෙවිලි තැවිලි වලට පුදුම ආසයි. පඨවි ධාතුවට ආසයි. තේජෝ ධාතුවට ආසයි. වාපෝ ධාතුවට ඉතින් අර කුට්ටි කඩ ගන්න හදනවා. මෙයා මගේ කට්ටියට වැඩි වෙන්න ඕනයි කියලා කියනවා. අර සා විශාල 198ක් තියෙන අවකාශයට කිසි කෙනෙක් රණ්ඩු කරන්නේ නැහැ. බුදුරජාණන් කියනවා පොඩ්ඩක් 98යි 2යි නෙවෙයි අඩුවන් 50 50 දාලා වටනකමක් දීපන් අවකාශ ධාතුවල බලපන් මේ ප්‍රශ්න වලින් 50 කියවරයි. මේ ලෝකේ තියෙන සියලු ආතති වලින් 50 කියවරයි අවකාශ ධාතුව පිළිගත්ත දාසේ පිළිගන්නේම නැහැ. කොහොමඩක්වත් ඒක විමුක්තිය බව දන්නේ නැහැ. කොහොමදත් ඒක විරාගයක් බව දන්නේ. අපිට බේනේ තනි වුණා, පාළු වුණා, අසරණ වුණා, බයිරන් සුල්තනකට ආවා. විජහාට කමඨාන සුද්ධ කරගන්න ඕනේ ආපහු ගෙදර යන්න. කොහෙද ගෙදර කියන්නේ ආතතිය. අසහනි, පාඨවි, ආපෝ, තේජෝ, වායෝ. එනිසා අපි හයියෙන් හුස්ම ගන්න ඔන්න ඊට පස්සේ තමයි සිහියෙන්නේ. අපරාධය අර තිබුණු වටිනාත් අසහනෙ නැති වුණා. වටිනා ආතතිය නැති වුණා කියලා ආය ආතතියට එන්න හදනකොට මේ කටයුත්ත නිසා අරූපී ලෝකය රූපී ලෝකයේ සාකල්යෙන් දැනගන්න අත්‍යවශ්‍යයි. එනිසා හුස්ම ගන්නකොට ආස්වාද ප්‍රසආද දෙක අතරමැද තියෙන හිස්තන තියෙන්නේ. ප්‍රසවාස ආස්වාද අතරමැද තියෙන හිස්තන තියෙන්නේ. ඒක ඊටාම සූක්ෂමයි. නමුත් ඒක අල්ලන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස දෙකම ගෙවම් කරලා ඒ හිස්තන දක්වපු කෙනාට හිස්තනට සාදර වෙච්ච කෙනාට දැන් හිස්තන හිස්තන වශයෙන් ඇති ඇටි දකින්න පුරුදු වෙච්ච කෙනා පේනවා හැම ආස්වාද ප්‍රසවාස දෙකක් මැදම තියෙනවා. හැම ප්‍රසවාස ආස්වාස දෙකක් අතරමැදම තියෙනවා. හැම වමක් දකුණක් අතරම තියෙනවා. මේ ලෝකේ හැම වෙලාවෙම පළු දෙකක් තියෙනවා. පළු දෙක හේතුවක් වෙදිලා නැහැ. හේතුව මැද තියෙන හිස්තන. මෙන්න මේ හිස්තන පන්නලා ආස්තිකයට හිත බඳින එක තමයි තෘෂ්ණාව කියන්නේ. තෘෂ්ණාට කියන්නේ ගැටකාරී කියලා. සිබ්බණී කියලා. මෙහුම්කාරී කියලා. ඉතින් මේ ආස්තික වස්තු දෙක අල්ලගෙන ඒකට වැඩිය මේක හොඳයි අර කයි මේකයි රණ්ඩු කරාට ඒ දෙක අතර මැදින හිස්තනේ තමයි නිවන තියෙන්නේ කියලා කිව්වොත් එහෙම මම හිතනවා බරගාන බුදුහාම ප්‍රතික්ෂේප කරා. ධර්මයට ප්‍රතික්ෂේප කරා. සංඝයාත් ප්‍රතික්ෂේප කරાવી. ඒ මොකද කිසි කෙනෙක් කැමති නැහැ හිස්තනක් ආතතිය නැත්තනක් කියන්නේ. අජටයි කියලා කියන්නේ. අසහනයක් නැහැ කියලා කියන්නේ. නිසා බුදුජානක ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. මංගන විශ්වාස කරලා ලෑස්ති වෙලා ගිහිල්ලා සූදානම් ශරීරයෙන් ගිහිල්ලා මම ඔබට ක්‍රමයෙන් අවකාශය පෙන්නපා. අනේ ඔකට බය වෙන්න එපා. කලබල වෙන්න එපා. අන්න ඒ හිස්තැනට පොඩ හුරු කරපන් හිත. මේක ලේසි නෑ. මේක ලේසි නෑ. ඒ නිසායි අපි මේ ගෙවල් දොරවල් හදාගෙන නංගන් හදාගෙන නැවතත් අර ආතතියට යන්න හදානේ. නමුත් බුදුරජාණන්සේ දන්නේ එක රහසක් තියෙනවා. මිනිස්සුයෙකුට කවදාරි මේ හිස්තන ආධ්‍යාත්මිකව අඳුල්ලා දුන්නොත් ආගමිකව අඳුල්ලා දුන්නොත් ලෑස්තිලා ගිහිල්ලා අල්ලලා දුන්නොත් ප්‍රතිපදාවෙන් අල්ලලා දුන්නොත් ඒ මනසට තේරෙනවා අම්මා අප්පා කාලෙවත් හම්බෙච්ච නැති නිදහසක් හම්බෙන බව. ඒක වළක්වන්න බෑ. ඒක යටි හිතට ඇති වෙන මේ සාන්තිය උඩු හිත කොච්චර ප්‍රයෝග කරත් වළක්වන්න බෑ. ඒක හරියට කුඩු ගහනවා වගේ වැඩක්. කුඩුමුලක් බීපු මිනිස්සෙක කොච්චර අසාධාරණෙන් හම්බ කරත් ඒකෙන් හම්බ වෙන ඒ ආස්වාදයට සෞඛ්‍ය විනාශ වුණත් අම්මගේ අප්පගේ මාළි විකුණලා හරි ගමන්නේ සමහර ඉන්නවා තාත්තා පුදිය ගත්තම රාත්‍රගේ තාත්තගේ රත්තරන් දත හොරකම් කරලා ගිහලා විකුණලා කුඩුවේ කනවා තාත්තා නැගිටලා බලනකොට කුරායදා දිනවල දත නැහැ කවුද ඒක හොරකම් කරුවේ ප්‍රිය ප්‍රියා තමන්ගේම ප්‍රිය කරන පුතා හිතන්න බෑ ඒ තරම් මේ නිදහසක අවශ්‍යතාවයක් අපිට තියෙන නමුත් උදේටම ඔක්කොම යටපත් කරන තාන්න මාන ලාභ සත්කාර සම්මාන සිලෝකෝලින් වහගෙන අර ආතතියට ප්‍රිය කරන ලෝකයක් යට තියෙන ආතතිය නැති දෙයට ප්‍රිය කරන ලෝකයක් අතර බුදුහාමුදුරුවෝ අර මේ වැඩි ජනමතේ නෙවෙයි ගන්නෙ අඩු ජනමතේ අරන කියනවා උඹලා කොච්චර තලන්න පොලන්න හැදුවත් උඹලගේම හිතත් මම බුදු වෙන්න ඉස්සලා හිත වගේ සත්‍ය ගවේෂණයක ඉන්නවා කිං කුසල ගවේෂණයක ඉන්නවා. නමුත් උඹලගේ තියෙන හැම තර්කකින්ම හැම අන්වේ ඥානකින්ම හැම නායකමෙම උඹලා ඒක තලලා ڇප්ප කරලා පොඩි තපට්ටම් කරලා මේ ලෝකේ සක්විති වෙන්න හදන. නමුත් උඹ කවදා හරි අර මුළු ගැනිලා තියෙන මේ නිදහසට විමුක්තියට ඒ ස්වෛරී භාවයට ඒ හුදකලාවට ඒ විවේකයට පිරිච්ච ගතියට අගය කරපු ගමන් බුදුහාමුදුරන්ගේ රැස්වි දෙන පටන් ගන්න ඔබ ඇතුළමයි බුදුහාමුදුරු ඉන්නේ. බුදුජානන්සේ ගිහිල්ලා ඒ පොඩ්ඩක් සේවන වලට ගින්දර තියෙන එක විතරයි කරන්නේ කියලා කියනවා ඔන්න අවකාශයට ඵලයන් රූප පැත්තෙන් නිවන් ලබනවා කියන්නේ ඔකයි. රූප ලෝකේ. රූප ලෝකේ නිවන කියලා කියන්නේ ගැටුමක් නැති, ඝර්ෂණයක් නැති, දැවිලි තැවිලි නැති අවකාශය. නමුත් ඒක බය එලවන සුළුයි. අසරණ කරන සුළුයි. කොහෙද ඉන්නේ කියලා නෑ කරකොලත ඇරියා වගේ තමයි රහෙන් තල්ලු කරලා දැම්මා වගේ ඒක නිසා මේ යෝගාවචරයට බාහිර ලෝකෙමුත් ප්‍රශ්න එනවා ඇතුළතත් ප්‍රශ්න එනවා ඉතින් එයා පුදුම විදියට සද්ධාව නැති කෙනා ලෑස්තිලා යන්නේ නැති එකනා ප්‍රතිපදා මේකයි කියලා දන්නේ නැති එකනා පුදුමාකාර බැටකෑමක් කරනවා කාම ලෝකෙමුත් බැට කරනවා ඇතුළෙමුත් ප්‍රශ්න කර ගන්නවා ඉතින් පිස්සු ටිකක් තියෙනවා ඩබල් වෙනවා පිස්සු හොඳ එකට යනවා ඒ තර ඒ තෙරපීම එනකොට හොඳ මන සෞඛ්‍ය කායික සෞඛ්‍යයක් සහ මානසික සෞඛ්‍යයක් නැත්තම් පහදිලියම පිස්සුව දෙන්න කෙටි ක්‍රමයි. මේ අභියෝගයට යන්න එපා තමයි ළඟ සෞඛ්‍ය සම්බන්ධ කයක් නැත්තම්. යන්න එපා සෞඛ්‍ය සම්බන්ධ මනසක් නැත්තම්. ඒකේ අනිත් පැත්ත මෙහෙම ලියාගන්න යම් වෙලාවක මේ ආනාපානෙ නැති කරලා ඒකට හුරු වෙලා ඒකට සාදර වුණා නම් හිතා ගන්න සෞඛ්‍ය සම්පන්න මනසක් මට තියෙනවා. සෞඛ්‍ය සම්පන්න කයක් මට තියෙනවා. අංග සම්පූර්ණ නෙවෙයි. නමුත් වැඩේට ඇති වෙන්න මම පිං කරලා තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඒ විවේකේ එනකොට බයක් එනවනම් අසරණකමක් එනවනම් මාර පාක්ෂිකයි කෙලෙස් වලට උදව් කරන්නේ බුදුහාමුදුරන්ට සපත්ත වත පුරනවා. හතුරු වතක් පුරනවා. මේ පෙන්නපු සත්‍ය තියේදී පයින් ගහලා ආයසරයක් යනවා ආතතියට. හැබැයි ඒකට දොස් කියන්න බෑ. හැම කෙනාම සැරයක් හරි දෙසක් හරි පයින් ගහනවා ගහනවා. සමහර එක සැරේ දෙයක් ගන්නකොට තේරුම් ගන්න සමහර ලක්ෂ වාරයක් සත්‍යයට පිටුපාලා විවිකයට පිටුපාලා උදකලාට පිටුපාලා ආය යනවර ඕලාරික ආත්ම භාවයට හෝ රූපී ආත්ම භාවයට මනෝමය ආත්ම භාවයට. ඉතින් හරීම සුන්දර තැනක්. මේක කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. ලක්ෂ වාරයක් පෙන්නනවා පෙන්නකොටම gadu ගහිනවා කරප්පන් එනවා හීන් දාඩි දානවා වෙවුලනවා සහලන දූවගෙන ආපහු ගෙදර එනවා කබලේ ලිපට වැඩ. නිකන් ඉන්න බෑ. මොකද ඒක සරයක් දැකපු මනුස්සයාට ඒක වළක්වන්න බෑ. ආයෙසරයක් කරනකොට කිට්ටු එකගෙන යනකොට තේරෙනවා එක පැත්තේ මේ බුදුහාමුදුරුවෝ කියලා. නමුත් අනිත් පැත්තට අදී. ආයෙ ගෙදර ආවට පස්සේ ආයෙ කාමයට වැටුණාට පස්සේ ආයෙ ඕලාර කුණා පස්සේ ඉතනවා. යකෝ මම්මයි උපයන්නේ. මම්මයි මේකේ පහරන්නේ. ඒක නිසා මන්ට නැද්ද පිටකොන්දක්? මට නැද්ද ආධ්‍යාත්මයක්? මම බුද්ධ පුත්‍රෙක් නේද? ධර්මයක් තියනවා නේද? සීලයක් තියනවා නේද? ප්‍රතිපදාවක් තියනවා නේද කියලා විචිත්‍රපුර සටන වගේ පරිදි පරිදි ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා දමලා අරිනවා ඉස්සරහට දොර බාවත් එක්ක ගලවලා යන්න. ඊ අරින වෙලාවේදී යාට තේරෙන පටන් අර ගන්නවා මේ අවකාශයේ දිනනවයි කියන එක රූප ධර්මයන්ගේ නැතිභාවයේ දිනනවා කියන එක නිතරක ජයක්. පරද්දන්න කෙනෙක් නැහැ. අපි හැම ලෝකේ ලැබෙන උත්කෘෂ්ඨ හැම ජයග්‍රහණයකම හතර පක්ෂයක් තියෙනවා. මේකේ හතර පක්ෂයක් නැහැ. ගිහිලා පෙනී ඉන්නකොට තෑග්ග දෙනවා. මතේ වෙනස් කරන එක විතරයි තියෙන්නේ. මේකට කියනවා යෝනිසමංචකාරය කියලා. මේකට හැකි සංඥාව ගත්ත ගමන් ඒ අවකාශයට ගියාට පස්සේ ඊට පස්සේ යාට අහන්න පුළුවන් කොච්චර වැඩ තිබ්බත් කොච්චර රාජකාරී තිබුණත් මේ හිස්තන මගෙන් උදුර ගන්න මොන බලවේයක්ද ලෝකේ තියෙන්නේ. මේ හිස්තන මගෙන් උදුර ගන්න මොන ඉරියව්වකට බැඳෙන්න ඕනද බං? කාලයට බැඳෙන්න ඕනද? මොකක්වත් නැහැ. ඊට තේරෙනවා මට ඇත්ත වශයෙන්ම manussත්කමේ හම්බෙච්ච ලොකු දායාදයක් ලැබුණේ ඒක නිසා එයා ආයෙත් කාර්යබහුල ජීවිතයට ගියත් එයා දන්නා මට මේ මුල් තැනේ යන්න පුළුවන් හැකියාව වළක්වන්න කාටවත් බැහැ නමුත් මේ ආකාසානංචායතන කියන්නේ රූප ධර්මයන්ගේ විමුක්තිය පමණයි ඊට එහා පැත්තේ තියෙනවා වේදනා සංඥා සංස්කාර විඥාන. එහෙම නැත්නම් වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා තුනක්. ඒ නිසා යාට පේන්න පටන් ගන්නවා ආනාපාන සංසිද්ධිය ගියාට පස්සේ ඒක බාර ගන්නවයි කියලා කියන්නේ ප්‍රීතිය සුඛයක්. එම ඒක ප්‍රතික්ෂේප කරනවා, gadu ගෑනවා, කරප්පන් එනවායි කියලා කියන්නේ දුක. ප්‍රීතිය ඇති වුණාට පස්සේ අර තේරෙන පටන් ගන්නවා මේ ලෝකයේ තියෙන ගැටුම්බර, ඝර්ෂණ බහුල, තාපජනක මේ රූපයන්ගේ සමුගතතර පස්සේ යට තට්ටුවේ වේදනා සංඥා දෙක හොල්මන් කරනවා. ඒව හිතලා ගන්න දේවල්ද ප්‍රත්‍යක්ෂයේද කියලා කියන්න බෑ. යම් තැනකට යෝගාවචරයේ හිත චිත්තපටි සංවේදී අසසි සාමිච්ච සික්කති කියන ගියාට පස්සේ භවනා කරනකොට මේ පේන දේවල් හිතලුවද්ද ප්‍රත්‍යක්ෂයක්ද කියන්න බෑ. මේ ඇහෙන දේවල් හිතලා ගන්න එකක්ද ප්‍රත්‍යක්ෂද කියන්න බෑ. මේ ගන්ධ රස දැනෙන එක හිතලුවද්ද ප්‍රත්‍යක්ෂ. මේ කකුල වේදනා ඉන්න බෑ. කටුකොහලක දාලා පෙරලනවා. ගැස් දෙක ගාලා බලන්න මොකුත් වෙලා නැහැ. හිතලුවද්ද දන්නේ එතකොට යෝගාවචර ප්‍රධාන වශයෙන් සැක කරන්න පටන් අර ගන්නවා. මම ජීවත් වෙන්නේ වේදනා ලෝකෙක. මම වේදනා ජීවත් වෙන සංඥා ලෝකයක. හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදේ. හොඳයි කිව්වොත් හොඳයි නරකයි කිව්වොත් නරකයි. මොකද මේක තන්නේ කර මනෝමය ලෝකයක් යන්නේ. ඉතින් යෝගාචර ඊට පස්සේ ජීවිතේට hina වෙන්න පටන් ගන්නවා. ඊටාම ආවේගජනක, උද්වේගජනක, භයංකර දේවල් වල තද්ද බල හාස්‍යයක් තියෙනවා පිටිපස්සේ. ඒක දන්නේ නැති මිනිහෙන් තමයි මිනිස්සු ගසා කඩ කන්නේ. වඩා කඩා වඩා ගන්න. ඒකේ හාස්‍යයට hina වෙන්න ගියා එක එක සාහසිකයක් වෙනවා. ඒ වෙනත් ඌ විශේෂ ආර්ය පුද්ගලෙක් බවටපත් වෙනවා. ඒ නිසා මේ සාහසික බව. අපේ දෛවය අපිට අපිත් එක්ක ගමන් කරන අපි සාහසික වෙන්න ඕනේ. මේ සම්මතියත් එක්ක ගිහිලා කරන්න බෑ. සම්මතිය කරන්න හදන්නෙම අපේ රූපෙට බඳිනවා. ලාභ සත්කාර වලට බඳිනවා. අරූපෙට බය කරනවා. යෝගාචර තනි යුද ප්‍රකාශයක් කරන්න ඕනේ. මම ආකාසානංචායතන හොඳයි. පට වියාපෝ තේජෝ වලට වැඩිය. ඊට පස්සේ පේන්න පටන් ගන්නවා මේ ආකාශයේ ඉපයුවත් හිස්තන ඉපයුවත් හුදේකලාව ඉපයුවත් විවේකයේ ඉපයුවත් හිත බලාන ඉන්නේ කොයි වෙලාවෙ ඇත්ත ගැල්ල රූපයක් බලන්දෝ කොයි වෙලාවෙ කන් දෙක ඇරලා සද්දයක් අහන්දෝ කොයි වෙලාවෙ නැගිටලා යද්දෝ කියලා කූඩුවට දාපු කැලෙන් ගෙනලා කූඩුවට දාති ගිරවෙක් වාගේ එළියට යන්න බලාගෙන ඉන්නේ එනතම මහසුපින ජාතිකයේ සරුවචාන් සඳහන් කරනවා ගෙහිමිය රස්සාවට ගිය වෙලාවෙ ඉඳලා ගෑණි හොර ගෑණියක් නම් දොරවල් පළු දෙක අස්තෙන් බලාගෙන හොර මිනිහා කොයි වෙලාවද ඉන්නේ කියලා ගැහණි නිතරම දොරෙන් බලාගෙන කටයුතු කරන දොර වහලා තියෙන්නේ. හැබැයි දොරපළු දෙක අතරින් කවුරු හරි එනකම් අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේ තමයි අපි රූප ලෝකයෙන් සමුගත්තට නැවත රූපයක් එනකම් ආපු ගමන් මේක අල්ලගන්න, gadu ගැනෙන්න, කතා ගොතන්න අනර වෛශ්‍යාව නැත හොර ගෑණියක් හොර පුරුෂයා එනකම් දොරේ පළු දෙක අතරින් බලන් ඉන්නා වගේ. කැලෙන් ගෙනාවු කුරුල්ලෙක් කූඩුවකට මාසේ කඩාගෙන යන්න හදනකෙ පුදුම අසහනයක් ඇති කරනවා. ඒ අසහනය ඇති කිරීමේ කෘත්‍යය තමයි විඥානය කියන්නේ. ඇති ભેදය සහ නැති ભેදය දෙක ඇති කරලා ඇති පැත්තට හිත අද්දන එක තමයි විඥානය කරන්නේ. මෙතෙක් කල සංසාරය අපි ගියේ ඕකේ. නැති බව පෙන්වුවාට නැති බවට අප්‍රිය කරනවා. ඒක අඩු කුලීලා සලකනවා. ඇති බව යමක් කමක් ඇතිකම කිංචන කියන වචනේ සල්වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අතම්මේතාවය කියලා එකක් පාවිච්චි කරනවා. බුදුන් කියනවා ධර්මයේ මන් දේශනා කරන්නේ අකිංචනීය පිණසයි. අතම්මේතාවය පිණසයි. මේ වගේ නාස්තික යමක් නැති අජටාවකාශයට හිත ගියාට පස්සේ හිතලා හෝ ප්‍රകൃතියේ තියෙන රූප විඥාන විශ්ි ලොකු තැනක් දීලා ඒක දිගේ වහාම හිත ගස්සලා කතා ගොතන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාචර තියෙන හිස්තන ලැබුවත් ආස්තිකත්වයට අදින ආස්තිකත්වයට කඹරන ආස්තිකත්වයට ආශා කරන මේ විඥානයේ දෙබිඩි ප්‍රතිපත්තිය දෙකට බෙදලා පාලනය කිරීමේ ගතිය නිසා අපිට ආස්තික නාස්තිකත්වයේ පූර්ණත්වය ලබන්න බෑ. අපි නිතරම අපේක්ෂා කරගෙන ඉන්න කොයි වෙලාවෙ පරියන්කෙන් නැගිටින්දෝ. කොයි වෙලාවෙ ගිල වතු ටිකක් බොන්දෝ. කොයි වෙලාවෙ රූප බලන්දෝ. සද්ධාහන්දෝ. කතා කරන්දෝ කියලා පුදුමාකාර ගතියක් එනවා. අනේ මේක යෝගාචරයේ දුර්ලභමක් නෙවෙයි. මේක මානව මනසේ තියෙන දුර්ලභකමක් නිසා ਸਰවඥාන්සේ ආකාසානංචායතු පස්සේ විඥානංචායතන පෙන්නලා තියෙනවා. එයා එක පාරට ගැසිලා ඇවිදි වෙලා බලනකොට සද්දයක් ඇවිල්ලා. එහෙම නැත්නම් මధుරෙක් වහලා. එහෙම නැත්නම් මොකක් හරිලා සද්දයක් ආපු ගමන් එයාට මතක් වෙන්නේ නෑ මම හිටිය විවේකයක කියලා ඒනොට මధుරවා තමයි ලොකුවට වෙන්නේ. සද්දේ තමයි ලොකුවට වෙන්නේ. ඒක ලොකු ගැන කතා කරන්න පටන් ගන්නවා. නමුත් ਸਰවඥාන්සේ පොට්ටපාසූත්‍රයේ 34 එක සඳහන් කරනවා. ඒ වගේම ආනින්ජ සප්පාය වගේ සූත්‍රවල එයාට මතක් වුණොත් මම මෙච්චරලා හිටියේ හිස්තැනක දැන් මේ සද්දේ ආවේ සද්ද තිබුණ නැත්නම් මං හිස්තැනිනකොට හිස්තැනිය බව දන්නේ නැහැ. සද්ද නිසා මං දන්න මං හිටියේ හිස්තැනක් කියලා. මේ දෙක තේරුණාට පස්සේ හිස්තැනට හිත ඇද්දොත් අන්න බුද්ධ පාක්ෂිකයි. සද්දෙට හිතියොත් මාර පාක්ෂිකයි. සද්දෙට හිතයන් තමයි විඥානයේ කෘත්‍ය. දෙකට බෙදලා ආස්තිකත්වයට හිත ආදිනවා. ඒකේ දිග බලල උසමිටිකං බල බල බලනවා. හිස්තනේ බලන්න බලන්න දෙයක් නැහැ. මනින්ට දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ. ඒ නිසා විඥාණය අනිෂ්ඨිර වෙනවා. අස්ථානගත වෙනවා. පදනම් විරහිත වෙනවා හිස්තනේ ඉන්නකොට. ඒ නිසා විඥානං ඡායතනේ තේරුම් ගන්නවා කියන එක ආකාසානං ඡායතනේ තේරුම් ගන්නට වැඩිය උංගාවක් අමාරුයි. මොකද අපි හිත හැම වෙලාවෙම කැඳ බොනවා නම් අඩියේ තියෙන බත්තටේ තමයි හොයන්නේ. අහුවෙන කෑල්ල අල්ලන්නේ. උඩ දිහා බැලුවොත් තරු විතරයි පේන්නේ අපිට අවකාශය පේන්නේ නැහැ. හිස්තනක් පේන්නේ ආස්වාද ප්‍රසවාස බැලුවොත් කාදාකත් හිස්තන වෙන්නේ ආස්වාද ප්‍රසවාස පේන. ඉතින් මේකෙන් ගිහිල්ලා මේ වැඩියෙන් තියෙන හිස්තන මෙච්චර පුංචි කරලා අව තක්සේරු කරන මේ විඥානයේ කෘත්‍ය දකින්ද විඥානයේ කවදාකවත් කැමති වෙන්නේ. ඒකට ප්‍රයෝගයෙන්ම යන්න ඕනේ. ඒකට විඥානං ඡායතනෙ කියනවා විඥානං අනන්තං මේ විඥානය කරන මායාව නේද මුළු සංසාරේ පුරාවටමම తත්‍ර తත්‍රා විනන්දනී කියලා අහුවෙච්ච මොන ගොම්බෙට්ටක් හරි කමන්නේ ලොක් කරගෙන ජීවත් වෙන ගොමකුරුමිනියෙක් වගේ ලැබෙන ලැබෙන දේ අල්ලගෙන ජීවත් වෙච්ච ලෝකේ මේ නාස්තිකත්වයට තියෙන බය අවකාශයට තියෙන බය ආකා මේ හිස්තැනට තියෙන බය නිසා විඥානයේ කතා ගොතලා හෝ ඇතිදේ වාස්තව අවස්ථා වාසිය අරගෙන අපි මේ ආස්තිකත්වයට බඳිනවා ඒසයි විඥාන ඡායතනය තේරුම් ගත්ත කෙනා පිළිබඳව විශේෂණය කරපු බෞද්ධ නිකායක් තියෙන එකට කියනවා යෝගාචාර කියලා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය. එයා කියන මුළු ලෝකෙම විඥානයක් හදන විඤ්ඤාතියක් විතරයි. ඔබට ඕනේ නම් මේ පාළුතනේ නැත ගන්න ඔබට හිතලා හද්ද ගන්න පුළුවන්. හිතලා රූප ගන්න පුළුවන්. හිතලා අනාගතය ගැන හිතලා තක්කු මුක්කු කරන්න පුළුවන්. අතීතය ගැන හිතලා තැවෙන්න පුළුවන්. ඒ තේරම විඥානයේ විසින් ගතනද විඤ්ඤාති. මේක හරියටම හීන ලෝකයක් වාගේ, හරියටම මිරිඟුවක් වාගේ. ඒ නිසා ලෝකයේ කියන්නේ විඤ්ඤාති මාත්‍රයක් පමණයි. ඔබම වාගත්ත ලෝකයක ඔබ ජීවත් වෙන්නේ ඒක නිසා ඔබට පේනවා නම් මේ ලෝකේ සුන්දරයි කියලා ඒ විඥානේ ඒ වෙලාවේ චිත්තක්ෂණේ සුන්දරයි ඒකට ලෝකේ සුන්දරයි. ඔබට හිත නරක වෙච්ච වෙලාවේ මුළු ලෝකෙම පැංගිරි. ඇඹුලයි. ඒ වෙලාවේ හිත නරක වෙලා තියෙන නමුත් අපි හිතන්නේ නේ මගේ හිත නරක කරුවේ ලෝකේ කියලායි අපි කියන්නේ. බුදුජානක නොකියගෙන උඹයි ලෝකේ නරක කරන්නේ. ඒ නිසා රාජා භවතු ධම්මිකෝ කියලා කියන රජුරු ඇතුළු රටවැසිය හොඳට හිත පවත්වනවා නම් කාලයට වැහි වහිනවා. දුර්භික්ෂ නැති වෙනවා. රජුරුවත් ඇතුළු මිනිස්සු එක එක කාකොට වැටෙනවා නම් අකල්වැස් බහිනවා ඍතුගුණේ වෙනස් වෙනවා. ඒක නිසා මනස සකස් කරගත්තොත් ලෝකේ හදනවා කියන එක ලේසි. ඒක තේරුම් ගන්න විඥානං ඡායතනේ විඥානයේ තියෙන මේ නපුරු ආස්තිකයට අදින ගතිය දකින්නවා කියන එක බුදුරජාන් වහන්සේට මිනිසියෝ දොස් කියන්නේ බුදුහාමරෝ නාස්තිකවාදී කියලා. අකිරියවාදී නැති දේ හොයන්න හදනවා නැති දේ අගය කරන්න හදනවා ඒක නිසා බුදුජානනාංශයේ නිර්මාණශීලීත්වයක් ගැන ප්‍රගතියක් ගැන කතා කරන්නේ නැති අකිරියවාදී නාස්තිකවාදී කියලා දොස් කියනවා බුදුහාමුදුර කියනවා කෙලෙස් පැත්තෙන් බැලුවොත් ඔබ කියන කතාව ඇත්ත තියෙන හරියක් තියෙන කෙලෙස් නම් මම කියනවා කෙලෙස් නැති එක හොඳයි කියලා මොකද මිනිස්සු හිතන තියෙන හරියක් තියෙන්නේ සැප පොහසත්කම් වස්තු ආයෝජන කරන දේවල් කියනවනම් නැතිවීම දුකක් බුදුන් ලෝක දර්ශනේ පෙන්වන්නේ මුළු ලෝකෙම පිටලා තියෙන දුකක කියලා. සම්බේ සම්බ සම්බේ ලෝ සම්බෝ ලෝකෝ දුක්ඛේ පතිට්ඨිතෝ. ඉතින් ඒක තේරුම් ගන්න විඥානං චාතන තේරුම් ගැනීම සහ සියලු ලෝකයේ සියලු දේවල් දුක් සහිතයි කියන එක තේරුම් ගන්න අපේ මනසට කොන්ද පණ නැහැ. අපි හිතන්නේ නැහැ මේට වැඩි සල්ලි ටිකක් තිබුණා නම් වැඩි හරි. අපිට මේට වැඩි ලාභ සත්කාර සම්මාන සිලෝක තිබ්බනම් අතමිට කාශිපණ හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිව්‍ය ලෝකෙම වන්නම් කියලා මම පුංචි කාලේ සින්දු කියලා කියනවා. ඒක තමයි ඔක්කොමලා හිතන්නේ. ඔක්කොමලා හිතන්නේ මීට වැඩිය මට මේ රුපියල් වෙනකොට ඩොලර් තියෙනවනම් හා කිසි කතාවක් නැවට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් ਸਰවඥාන්සි කියන එක සර්පයෝ ඒ කියන්නේ සැප තියෙන උඹේ අතේ උඹේ මනස හොර ගෑණියක් ඒක හොර මිනිහා එනකම් බලන්නේ කොයි වෙලාවෙ. ආස්තිකත්වයේ දිහා බලන්නේ නමුත් නිවන තියෙන්නේ නාස්තිකත්වයේ තුල අවකාශය තුල ඒක පිළිගන්න හිත හැරෙනවයි කියලා කියන්නේ හිත අපපතිත්ිත වෙනවා හිත අනිදස්සන වෙනවා හිතට පදනක් නැති වෙනවා ඒ නැති කිරීමටයි භාවනා කරන්න කිව්වොත් මං හිතනවා හුඟ දෙනෙක් බුද්ධහකට විරුද්ධ වෙයි කියලා ඇත්තටම ලෝකෙ හුඟ දෙනෙක් විරුද්ධයි ඒ විහිළුවට නෙවෙයි හොඳට තේරුම් ගන්න තියෙනවා මොකද බුද්ධහගමේ මේ ආකාසානං ඡායතන නිසා විඥානං ඡායතනේ හරහා මේ කෙලෙස් වලින් හිස්තනක් කරන්න පුළුවන් බව පෙන්නනවා ඒක තියෙන බවත් පෙන්නනවා අගේ කිරීමයි ප්‍රශ්න තියෙන්නේ අන්න ඔයක තේරුම් ගත්තට පස්සේ හිත අකින්චඤ්ඤායතන කිසිත් නැති තැනකට ආස්වාස් ප්‍රසන්න නතරචා යෝගාචර හිනවා කිසිත් නැහැ කියලා කිසිත් නැත්නම් ඊට පස්සේ තට්ටු තුනක් පල්ලෙහාට බහින්න ඕනේ අකින්චඤ්ඤායතන කියන්නේ යට රූපයක් අල්ලන්න ආසාවකුත් නැහැ යා දන්නේක නැති වෙන බව නාමයක් අල්ලන්න ආසාවකුත් නැහැ යාර මොකද රූප නැතුව නාමෙ ඉන්නේ නැහැ ඉතින් ඒ නිසා බලන්නේ කිසිත් නැති තරු දිහා බලන්නේ නැතුව අවකාශයේ දිහා බලන් ඉගෙන ගන්න. ඒක මේ විපස්සනාදි තේරෙන්නේ භාවනාවේ එකපාරට බ්ලැන්ක් යනවා. තමන්ට මතකේ නැති වෙනවා. මේ වෙලාව මං හිටියද නැද්ද ඉඳගෙනද හිටගෙනද කියලා ඒ කියන්නේ සංඥාව මේ බුද්ධපාය සූත්‍රයේ උදාහරණ කියනවා මෙන්න මේ විදිහට ඒ අරූපී ප්‍රතිලාභය ලැබුණාට පස්සේ සංඥා බිඳුවට බහිනවා නැත්තම් නොදැනෙන මට්ටමට ගියාම උදාහරණයකට නමක් දෙනවා සංඥාග්ග කියලා. සංඥා යන්න පුළුවන් අන්තිම අඩු ලංසොට බසනවා. බැස්සුවට පස්සේ මම වෙමි කියන එක නෑ. මම වෙන කෙනෙක් එක්ක සංසන්දනයක් නෑ. ආශ කරන දෙයක් නෑ. තණ්හා මාන දිටි නෑ. හැබැයි එතන හරි බයලවන සුළුයි පළවෙනි වතාවට සද්ධාව නැති කෙනාට, ලෑස්තිලා ගියේ නැති කෙනාට මිත්‍යා දෘෂ්ටිකයි. ඒකයි බුදුහාම කියන්නේ පොට්ටපාදරේ කල්ලන්න බෑ කියන්නේ. අල්ලන්න බෑ කියලා නෑ කියන එක නෙවෙයි. තියෙනවා බයයි. ඒක තමයි බෞද්ධය තුලක් තියෙන්නේ. බෞද්ධයාට ඕන කරන්නේ දාන දීලා දිවි ලෝකයක්. දිවි ලෝකේ චාතු මහරජිකට වැඩි හොඳ යාමේ යාමයට වඩා තුසිත තුසිත වෙනදයි කියලා එක එක එක එක මට්ටම් හදා හදා ජීවත්. ඊට පස්සේ කියනවා ඊටත් වැඩි හොඳ බ්‍රහ්ම ලෝකේ කියලා අනේ Hindu ආගමට හේතු වෙනවා. එක්ක දේවවාදී එක්ක බ්‍රහ්මවාදී. ඉතින් මේ ඔක්කොගෙම කරන දන්නේ අපි මේ ආස්තිකත්වයේ තුල නිවන හොයන පට්ටවල් බොරුව නිසා. බුදුහාමර පෙන්වන ආකාසානං ඡායතනෙ හොඳයි. ඊටත් වැඩිය හොඳයි විඥාණය කරන මේ ඇති දෙයක් මවල ඇති දෙයට හිත බඳන ගතිය. දැකපන් ඒ දෙකම ඇල්ලුව දාස ඕන්න යනවා අකින්චඤ්ඤායතෙන්ට. ඒකට යෝගාවචරය කියන්නේ මම ඉඳපු ගමන් භාවනා කරා. ටිකැස්සිලා බලනකොටයි දන්නේ මම කොච්චරලා හිරියක් දන්නෙත් නැහැ. නිමිත්තකුත් නැහැ. අරමුණකුත් නැහැ. මතකකුත් නැහැ. හැබැයි හොඳටම දන්නා මැරිලත් නැහැ කියලා. ඉරියව්වත් පවතිලා තියෙනවා. ඒ කියන්නේ සංඥාව ගෙනිනවා ඒ මට්ටමකට. හැබැයි තාම සංඥා ඉවර කරලා නැහැ. සංඥා නිරෝධයකට ගිල නැහැ. සංඥග්ගයට යනවා. මේකේ ගොඩාක් සුද්ධ කරන්න දේවල් තියෙනවා. ඒ සුද්ධ කරන්න සුද්ධ කරන්න යෝගාවචරයට තේරෙනවා මිනිස්සෙක් Tamange මනසේ මේ විදිහට අඩියට ගන්න නැතුව මේ මතු පිට තියෙන පාවෙන පොරොප්ප කැලිත් එක ජිෆෝන් කැලිත් එක දෙල්ලම් කරගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා මමත් මිනිස්සෙක් කියලා කියනවා තරම් විහිළුවක් ඇත්තේ නැහැ. මේ තරම් මේ ගැඹුරු මට්ටම් තියේදී ආයහකි මගකුත් තියේදී ප්‍රතිපදාවකුත් තියේදී තේරණ ඥානෙකුත් තියේදී ඒක අවස්ථා පැන්නීමල කියනවා ක්ෂණය පන්නගත්තයි. ක්ෂණය උපදිනවයි කියලා කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ ලදලද අවස්ථාවේ එක්ක ඕලාරික ආත්ම භාවයේ තේරුම් ගන්න ඒක පතුරු ගාලා අයින් කරන්න. තේරුම් අරගෙන පතුරු ගාලා අයින් කරන්න. ඊට පස්සේ මනෝමය ආත්ම භාවයේ තේරුම් අරගෙන පතුරු ගාලා අයින් කරන්න. ගේක කරඬුක දෙලා දැම්පත් කර වැඳ වැඳ ඉන්න නෙවෙයි. එතකොට අහු වෙනවා අරූපී ආත්ම භාවය. ඒකත් පතුරු ගාලා අයින් කරන්න. අයින් කරාට පස්සේ යාට මේ කියන සංඥාග්ගයට යන්න බුණා. ඒතකොට බුදු හිතට සම්බන්ධීකරණය වෙනවා. එතකොට ආර්ය විවහාරයේ තේනවා, ආර්ය වාසයේ තේනවා, බ්‍රහ්ම වාසයේ තේනවා, තථාගත වාසයේ තේනවා. ඉතින් ඒතකොට සරුවඥාන්සේ කියනවා එයා ඉන්නේ ආර්ය විහර විහාරේන විහෙරති. බ්‍රහ්ම විහාරේන විහෙරති. තථාගත විහාරේන විහෙරති කියලා. ඉතින් මේක භාවනා ලෝකෙදී කිටි කිටි වශයෙන් ටික ටික වශයෙන් ක්ෂණ ක්ෂණ වශයෙන් ලබනවා නම් පිළිනොයි මනසට මේ ජීවිතේ වැඩක් ගන්න පුළුවන් කියලා. නමුත් මේ දකින්නකොට බය වෙනවනම් මේක දකින්නට හීන්දාලි දානවනම් මේක දකින්නට අරමුණු හිතට දාගන්නවනම් අපනෝල් බඳිනවනම් සෙත් කවි කියනවනම් ඉතින් ඕකට මිත්‍යා දෘෂ්ටි කියන තේරෙන මොකක් කියන්නේ? ඔය තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ සා මිත්‍යා දෘෂ්ටි එක එක මට්ටම් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් කියන මුස්ලිම් මිනිස්සු දැකලා මිත්‍යා දෘෂ්ටි කියන්නේ. කතෝලික මිනිස්සු දැකලා කියන්නේ ඒ මිනිස්සුමයිට බාධා කරන්න කියලා. මේ අරූපී ආත්ම භාවයට බාධා කරන කිසිම කතෝලික මිනිසෙකුට බෑ. කිසිම මුස්ලිම් මිනිසෙක් කරනෝ නම් කරන තමන්ගේ අවිද්‍යාව විතරයි. තමන්ගේ තණ්හාව විතරයි. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා තොට නිවන් දකින්න ඕන නම් අම්මයි තාත්තයි මරන්න ඕනේ. අම්මා කියන්නේ තණ්හාව, තාත්තා කියන්නේ අවිද්‍යාව. මෙතෙන්දි පේනවා මෙතෙන්දකම් යන්න බොහෝ දෙනෙකුට පුළුවන් ගියාට ප්‍රතික්ෂේප කරන එක තමයි අපේ තියෙන අවිද්‍යාව. ඒ වෙනුවට රූපී දේවල් අල්ලන්න කරන්න පුළුවන් දේවල් වලට තණ්හා කිරීම නිසා අර ආකින්චඤ්ඤ ආයතන කෙලසෙනවා. ඉතින් මේක පුරුදු කරාට පස්සේ හොඳට පුරුදු කරාට පස්සේ යම් ප්‍රමාණයක් සංඥා තිබුණත් ඒක හුදු සංඥා පමණයි. ඒව නැති වුණත් නැතුනේ සංඥා පමණයි. ඒසහා ටිකක් තිබුණත් එකයි නැතත් එකයි කියන තමයි නේව සංඥා නා සංඥාය කියලා කියන්නේ සමත ක්‍රමයට. විපස්සනා ක්‍රමයට බුද්ධ ඥානසේ පෙන්නන්නේ සැප තිබුණත් දුක තිබුණත් නොසලෙන මනස. ලාභේ තිබුණත් පාඩුව තිබුණත් නොසලෙන මනසට. යසස තිබුණත් ආයස තිබුණත් නොසැලෙන මනස මේ විදිහට අස්ලෝක ධර්මයේ කම්පා නොවීමත් නම් මේ ආත්ම භාව තුනම දිගේ ඊට බස්සලා බස්සලා බස්සලා කෙලස් විෂ මරලා ඒ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වල බල පෙන්නලා කෙලස් භාගයට මරලා තියාගෙන ඉන්න මරන්නම හොඳයි. පූසි පැටියා මේ පැටවුන්ට කණ්ඩ දෙන්නේ භාගයට මරපු මීයා කෙනාලා. මරලා ගෙනත් දෙන්නයි. මරලා ගෙනත් දුන්නොත් එහෙම ඌට බෑනේ පුරුදු කරන්න බෑනේ ඒක නිසා භාගෙට මර මියත් එක පැටව සෙල්ලම් කරනවා බුදුහාමුදුසා බුද්ධ පුත්‍රයෝ කෙලස් එක සෙල්ලම් කරන්නේ බය වෙලා නෙමෙයි දන්නවා එයාගේ බල මරලා තියෙන්නේ කියලා සම්පූර්ණ මරණය සිද්ධ වෙන්නේ පරිණිරවාණි නමුත් මේ පොට්ටපාය සූත්‍රයේ මේ අපි කතා කරන හරියේදී මේ <coughs> දන්න කියන කවුරුත් නොදන්න කියන කවුරුත් මේ ආත්ම භාව තුනක තමයි මට්ටම් පවත්න්නේ අන්නේ ආත්ම භාව තුන දන්නේ නැති කෙනා අමු මෝඩයක්. මොන විදියෙන්වත් කොට ගන්න බෑ. දැනගෙන පොතු අරින මිනිහා තමයි ප්‍රතිපදාවක් කරලා කියන්නේ. ඒ නිසා මේවා දැන ගැනීම මිත්‍යා දෘෂ්ටි නෙවෙයි. මේවා දැනගන්නේ රෝගයක් නැතිකරන්න රෝග නිర్ణය කරන්න ආසේ. ඒ නිසා මේ රෝග නිర్ణයට කිසි කෙනෙක් උදව් කරන්නේ අපේම තියෙන මේ අකමැත්ත දැනගන්න කැමැති නැති ගතිය පොට්ටපාදගේ තිබුණා නමුත් දෙවෙනි වතාවේ බුදුහාමුදුරු පොට්ටපාදට බලාපොරොත්තු ඇති කළා කියලා දෙනවා මට හිතෙනවා පොට්ටපාදර නෙමෙයි අපිට කියලා දෙන්නේ ඒ නිසා හැම කෙනෙකුටම තමන් ඒ කරගෙන යන වැඩපිළිවෙලට මෙව අහලා හැම කෙනාම මග ඉන්නේ ඊගාව කට්ටම් පන්නන්න. කට්ටේ පන්නන්න පන්නන්නේ සංඥාවක් අල්ලන්නේ සංඥාවක්. හැබැයි අල්ලන සංඥා තිබුණු සංඥාටදී assume නම් අපි පොට්ටපාද දීපු පණිවිඩය තේරුම් ගත්තා වෙනවා. ඒ නිසා ඒ විදිහට සියලු දෙනාට පාර තියෙන කටුවකුල් අයින් කරගෙන පාර ඍජු කර ගැනීමට මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ 30 වෙනි ධර්ම දේශනාව නිමාසට කරනවා ආශිර්වාද දිනාට සනසීමු දා වේවා ප්‍රාර්ථනා. අනේ දේවඩාර යාළුව එළියට ඇවිල්ලා. කොහරාර මේ මේ වහනේක වහනේ කතරන් ගියයි මෙයා දැනගන්නේ ඔහොම හිටියාම ලේසි කට්ටි ගියාට පස්සේ කට්ටි ගියාට පස්සේ ඉන්න බණ අහන්න ඇවිල්ලා තියෙනවා ඒ 20 20 කියලා දාතේ මම 29 මේ මේ මම මේක ලියාගෙන හිටියේ මම 20 28 කරනවා අයන එන මේ රෙකෝඩ් වෙන්න අරින්න 21 22 කියලා හොඳයි අපි මේ සාමාන්‍යයෙන් මේ ධර්ම දේශනා ඉවරනා පස්සේ ඒ වෙලාවෙම පොඩ්ඩක් වෙලා ගන්නවා සාකච්ඡා කරන්න දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපි මතු කරගන්න. ඒ නිසා කාටද අවශ්‍ය නම් වෙන මොනවාරි මේ කියන්න කරන්න මේක අවස්ථාවක් කරගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි අපි සංඥාවල තියෙන අවස්ථාවයි නිදිමත දිනවල මේක කරගන්න. නිදිමත ඒකෙදී නිින්ද පිළිබඳව කතා කරන සර්වඥාන්සේ කියනවා නිින්ද පිළිබඳව වතුර පොණ්ඩ කියලා කණින් අදින්න තියෙනවා මූණ අත ගන්න කියලා තියෙනවා මිනේ කරන් තියෙනවා. ඉස්සල්ලාම කියන්නේ මොකද්ද බුදුරජාණන්සේ නිදිපදිනකොට මේ සංඥාව අල්ලන්නේ කියලා. අපි මේ සංඥාට ප්‍රිය කරනවා. ඒකයි අල්ලන්න බෑ. නිදිමතේ සංඥා අපිට දන්නේ අම්මා අප්පාවත් නියුරු නැති හොඳ ජොලියක් පොඩ්ඩක් පොඩි නැප්පයක් දාලා දෙන්න වැඩේ කියලා ඉබ්බයි ආවගේ හටන දන්නවා. ඈ මොකද වෙන්නේ? ෆයිට් එකක් දෙන්න එපා. ෆයිට් එකක් දෙන්නම් අන්තිම වෙලාවේදී ෆයිට් එකක් දෙන්න එපා. මිනිස්සු චිය කරන වෙලාවේ. ඒ නිසා ඉබ්බා එතෙන්ට යනකම් පොඩ්ඩක් නැප් එකක් දාන්න. ආවා. නැප් එක දැම්ම ඌ එතන ඉබ්බා වාහන ගාන ඉලා දිනන කොටයි ආවට තේන්නේ ඉබ්බා දෙනලා මම නිින්දේ. උඟාක් ස්මාර්ට් වෙන්න කට්ටිය ඕම තමයි වෙන්නේ. කකුල කැඩිච්ච එක කන්ද නගිනවා කකුල් දෙකම තියෙන එක උට නගින්න බෑ. ඒ නිසා අපිට ගමනක් යනකොට පොඩි හිරියරක් තියෙනවා. පොඩි කරදරයක් තියෙනවා. අවදි කරලා තියෙන නිසා දත එකක් වක් හදාගන්න. නිින්ද යනවනම් ඉහිකක් වක් හදාගන්න. නැත්නම් නියමිතතාවක් හදාගන්න නිින්ද යන්නේම නැහැ. ඒසුරු කියන භාවනා කරන උදැන දත එකක් කොමයි. නියමිතතාවනේ. ඉසිකක් කොමයි. ඉතින් දන්නේ නැහැ ඉසිකක් කොම තියෙන ආනිසංසය. ඉහිකක් කොම ආනිසංසය මොකද නිින්ද නැහැ. ඔය බරපතල ප්‍රශ්නට බොහොම සරල උත්තරයක් දෙන්නේ. ඒක තියෙනවනේ කියන අයියෝ ඕනේ ලෙඩක් තිබුණාට කන මේ දති කැක්කම නැත්තම් අප්පා ඒක තමයි භයානකම ලෙඩේ කියලා ඊට පස්සේ දති කැක්කවට මැරෙනවා. ඒ කිව්වොත් මේ විශි කැක්කම මට නම් ඕනේ ලෙඩක් තිබුණා කන මේ විශි කැක්කම නැත්තම්. නියමිරිතාව නැත්තම්. ඉතින් කෝකෙන් හරි කරලා නිින්දට අවශ්‍ය දෙනවා මම හොඳ නිදර්ශනයක් කියන්නම්. මේ බ්‍රහස්පතින්දාගේ බණ අහනවනේ මෙතන ලොකු දානික බණ. මෙතන කටි අහලා තියෙනවා දැන් මේ අඟහරුවාද නේ? දානකොට අලි කචල් බනවල කූණෝ ගෑ ගන්නවා බන නතර වෙනවා නතර වෙච්ච ගමන් කට්ටිය දිතුරගෙන බලන චික් හරි සවුත් කැසට් එකත් හරි නැහැ රෙකෝඩිමුත් හරි නැහැ දෙඩ බණ යනවනේ 160ක් බුදි හොඳ ලස්සනට බණ යනවා මමත් ඉතින් වරින් වර ඉඳලා බලනකොට සියල්ල අංග සම්පූර්ණව බල දෙයි මේ මුස්ලිම් නෙවෙයි මේ කතෝලික නෙවෙයි මේ සුද්ධ බුද්ධ ආගම. ද උනන්දු කට්ටිය මෙතන ඇති මේ මාත් එක්ක ඇවිල්ලා මට දා කියනවා කැසට් එක දාලා දුන්නා ඉන්ස්ට්‍රක්ෂන් කැසට් එක. එයා කියනවා ආචාර්යයක් අහනවා මම ඇයි කියලා බාහන්න බාහන අහගෙන ඉන්නකොට නිින්ද ගියා. මම ගතර දෙන්නේ නැහැ. බඩ අහන්න නැතුව භාවනා කරතියි කියනවා. ඊට පස්සේ ඇවිල්ලා උතර භාවනාත් කරලා ලස්සන report එකක් දුන්නා ඊයේ ඇවිල්ලා. මේකට කියන්නේ මහවරයි කියලා. නින්දර කියන්නේ මහවරයි කියලා අංග සද්ද නැති, ලෙඩ නැති සියලු පරිසර හමුනන පස්සම නින්ද යන්නේ. ඒක ඉතින් ඔක්කොම හදලා දීපු gediya පිටිම හොරගම් ගන්න. දැන් මේක අඳුරගන්න වෙන්නේ මේක යම් දැන් ඔය සමහරක් වෙලාවට ඔය දැස්විලා නැගිනකොට අපිට තේරුම් ගන්න බෑ අපි මේ හිතේ නින්දද එහෙම නැත්නම් ඒකට උත්තරයක් තියෙනවා. ඒක නෙමෙයි මම මේක. ඒකට උත්තරේ මොකද්ද? නින්දට යටෙන් ඉස්සලා නින්දෙන් පස්සේ නම් Taman සතිය නම් ඉන්නේ, අරමුණේ නම් ඉන්නේ, නිමිත්ත නම් ඉන්නේ, නින්ද නෙමෙයි. ඒක උරුකුසෝ ඇඳලා හරි පැහැදිලිව චීස් කැල්ලක් කපලා පෙන්නන වගේ පෙන්නනවා. ඔය වැටෙන් ඉස්සලා සිටි ආනාපාන සතිය. අවදි වෙන්නේ ආනාපාන සතියෙන් නම් මේක නින්ද නෙමෙයි, මේක සංඥා නිරඤ්ඤග්ගයක්. ආනාපානට නැති වෙලා හිත නන්නත්තර විච්චුලාගෙන නින්දට වෙලා අවදි වෙන්නේ නන්නත්තර හිතකට නම් කෙලස් නින්දා. ඒ කල්ලන එක හරි ලේසි ඒක නිසා නිින්දෙන් අවදි වෙච්ච ගමන් කලබල වෙන්නේ නැතුව බලන්න ඕනේ මම දැන් බොහොම ලේසියෙන් පහසෙන් මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් නිින්දක නෙවෙයි ඉඳලා තියෙන්නේ. අමාරු නම් නැවත මූල කර්මස්ථානට ගන්න ආයෙ එහෙනම් නන්නත්තරලා. ඒ නිසා ඒ ඒක නෙවෙයි මේ අපි කතා කරන්නේ. මේ කතා කරන්නේ අපි නිින්දට තියෙන ප්‍රිය ගතිය. ඒ සංඥාට ප්‍රියයි. මොනවද කියනවා මේ සංඥා වෙනස් කරපන්. කාරණා නමයක් විතර කියන පචලයමන සූත්‍රය. ඉස්ලාම එක තමයි නිදිමත එනකොට මේ ඉන්නේ නිදිමතටයි කියලා දන්නවනම් නිින්දයක් නැහැ. අපි ජීවිතේ දින ඇබ්බැහි. ඔය කිසිම ඇබ්බැහියක් නැතර කරන්න බැරි නෑ. ඇබ්බැහියට හැරෙනකොටම දන්නවනම්. අපි වෙලා තියෙන්නේ හැරෙනකොට ඒකට ප්‍රිය කරනවා. ටිකක් යන්න දීලා ලොකු වුණාට පස්සේ කියනවා දැන් කොහොමද කඩාගන්නේ කියලා. ඒක තාත් ගෙදර පොඩි දරුවෙක් පොඩි කොල්ලා කාලේ ඉස්කෝලේ යනකොට පැන්සල් හොරකම් කරනවලු අඩිකෝදු හොරකම් කරනවලු ළමයින්ගේ හොරකම් කරන ආපුවම අම්මා බොහොම ගරු කරලා තියෙනවා ඒකට. පැන්සලයි හල්ලි දීලා අරන් දෙන්න ඕනේ. ගොල්ල හම්බ කරගන්නවනේ. මම ඉඳලා ඉඳලා මේක මද ආවි හොරෙක් වෙලා. හොරෙක් වෙලා අන්තිමට ගිහලා මිනිමර මාක් සිද්ධ වෙලා මේ මරණ දඬුවම් වෙලා දැන් වද වටමල් දාගෙන වද බෙර ගහගෙන වීඩියෝ මැදින් අරන් යනකොට පිටිපස්සෙන් අම්මා අඬා අඬා එනවලු පුදුමාකාර විදියට. ඉතින් ඇතුළේ දරන පවු වුණාට පස්සේ අර මිනිමරු අද්දක පිටිපස්සේ බඳගෙන ඉන්න ගමන් කිව්වලු මේ වදකයාට කිව්වලු මේ ගිනියන වදකාකාරයකට මට අම්මට පොඩි කාසක් කියන්න තියෙනවා. ඉච්චරයි අවසාන කැමැත්ත කියලා. ඊට පස්සේ මේ මිනිස්සු කල්පනා දැන් රජුරණ පේන්නේ නැහැ නේ. අද්දක වැඳලානේ කියන්නේ ඔක්කොම වදකියොත් වට කරලා තියෙන කමක් නැහැ කියලා. ඉතින් අම්මයි කන්න ළඟට ගිහලා කන හයියෙන් හපලා කෑවලු. ඒක තමයි මාව මැරුවේ. අර පැන්සල හොල්කම් කරන වෙලාවේ මට කියලා දුන්නා නම් මේක වැරදි කියලා මේ මිනිමරට උඹ ඒක අනුමත කළා. පැන්සලක් නේ ඉරේසර් කෑල්ලක් නේ අඩිකෝදුවක් නේ කමන්නේ. අන්තිමට මදායිලියක් වෙලා මිනිමරේ ගුණාට පස්සේ අම්මා විලා අයියෝ මගේ බුදු පුතේ උඹ අඬනවා උඹ මැරෙනවා කියලා. අර විලා කන කාලා තෝ තමයි මරන්නේ කියලා කියනවා. ඒ බුදුවරු කියන්නේ ඉච්චර තමයි. කිසිම වැරද්දක් නැහැ මුලදී. ඒක නිකන් සෙල්ලමක් යන්නේ. අවුරුදලයක් යන්නේ. අලල්ලා ඒක ඉතින් හොඳයි නරකයි දෙකමනේ. භයානකම දැන. ඒතෙන් තමයි සංඥා වැඩ කරන්නේ. නිත්‍ය වැරද්දක් බාට පතුනා පස්සේ වැරදි කියන එක අලුගෝසවටනවා තේරෙනවා. අපිට තේරෙන්න ඕන මේ පොඩි දේ පටන් ගන්න දැන. පටන් ගන්න දැන ඇල්ලුවාන නියපොත්තෙන් කරන්න පුළුවන් ඕන එක. සංඥා දින වටනාකම ඒකයි. සංඥා මට්ටමට ගියාට පස්සේ තමයි කඩනවා නම් කඩන්න පුළුවන්. චිත්ත මට්ටමට ගියාට පස්සේ බුදු කෙනෙකුට කඩන්න බෑ. දිට්ඨි මට්ටමට ගියාට පස්සේ බුදුන්ටත් බෑ. සංඥා මට්ටමේ ඒ නිසා අල්ලගෙන ඉන්න ඕනේ මට සංඥා දෙන්නේ මේ ඇසුරු කරන එක්කන හරහා තමයි. ඇසුර නැත්තම් සංඥාව අල්ලන්න බෑ. වැරද්ද නැත්තම් සංඥාව අල්ලන්න. ඒ නිසා හැම වැරද්දකම හැම ඇසුරකම ඒ නිසා පැත්ත කරලා ගල් වෙනක කියලා භාවනා කරන කෙනා අමු පචයක් කරන්න බෑ. සංඥා අල්ලන්නේ කොහොමයි අපි ගැටුම නැතුව. ජීවිත එනට ඕනට සමාජශීලී වෙලා සංඥා වැඩි කරගන්නත් බෑ. ජීවත් වෙන ප්‍රමාණව සංඥා ටිකක් එන. ඒක සත්‍යයට යට කරගන්න පුළුවන්. පරිසරයක ඉඳගෙන ඒ සංඥා ටික දිරව දිරව වැඩ කරනවා. නැත්තම් අත්තිකලම තානියෝගයට යනවා. නැත්තම් කාමසුකල්ලිකානියෝගයට යනවා. එතකොට එක තැන කරකැවෙනවා. ඒ නිසා අපිට පරිසරයත් ඕනේ නිවන් දකින්න. දැන් මුල් මූල කර්මස්ථානයේ තියෙනවා නම් ඒකට මූල කර්මස්ථානයේ වෙන්නේ නැත්නම් මේ ඒක සංඥාවක් නැත්නම් නිදිමතක් නැත්නම් සතිය තියෙනවා නම් හිත කොහොමද කොහෙද පවත්න්නේ? ඒකට බුදුහාම කරන කර්ම දෙකකින් සතුට වෙන්නේ කියලා. පාත්තන දැන කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ප්‍රතිපදාවේ ඉන්නවා කියලා සතුට වෙන්නේ කියනවා කෙලෙස් අඩුයි කියලා සතුට වෙන්නේ කියලා. ඔච්චරයි උඹට කරන්න පුළුවන් මේ ජීවිතේ. ඔබ ඉන්න ප්‍රතිපදාව ඔක අහඹයක් නෙවෙයිනේ ඔය. ගහකින් වැටලා වෙන දෙයක් නෙවෙයිනේ ඔබ. ප්‍රතිපදාවේනේ දෙක කෙලෙස් අඩුයිනේ. ගණන් කළ බලදැයින් රාගිනා ද්වේෂනා මොන ඊගාට අල්ලනෝ නම් අල්ලන්න ආන්නේ ආය කෙලෙසයක් ඉල්ලන්නේ ඔය. දැන් මේක ප්‍රතිපදාව දන්නවනම් මේ කෙලෙස් නෙවෙනවනම් දැන් ඊට පස්සේ මොකද්ද එහෙනම් කරන්න ඕනේ කියලා කිව්වොත් මොකද්ද ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ? මේක ළමං ඉන්න ප්‍රතිපදාවට. තමයිනේ කෙලෙස් අඩු තැනක. ඒ බව දන්නවනම් මොකද්ද ප්‍රශ්නේ? කොහොමද ප්‍රශ්නේ වරණගන්නේ? ඊගාවට කියනවා කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ ඒකට. දැන් මේක මේ අම්මට අපට හම්බෙච්ච ඉතින් මේ సంతානෙ හම්බෙච්ච බොහොම වටිනා මොහොතෙන්ද හම්බෙච්ච දුර වෙනක් වගේ. ඊට පස්සේ මම ඊගාවට යන්න ගියොත් ආයෙ මොහොතට වැඩි. ඔකේ හිටපන් ටිකක් වේලෙනකන් හිටපන්. පටල ඉන්න දෙන්නේ නැහැ විඥානෙ ඉල්ලනවා ඊගාවෙක. අපි ඊටසේ විඥානේ පැත්ත යන බුදුහමෝ වයින් කරනවා. ආය සංඥා ගොඩක් දාගන්නවා. නිමිත්තක් කියන්නේ සංඥාවක්. අරමුණක් කියන්නේ සංඥාවක්. අපිට සංඥා නැතුව ඉන්න බෑ. විඥානය කියන්නේ මට ගන්නන්නේ සංඥාවට තන දෙන එක විතරයි මම කරන්නේ කියලා. ඒ සංඥාව වලට තන දෙනවා. ඒතකොට විඥානේ ඉබේම ජාම බේරෙනවා. ඉතින් අපි කාටද ඡන්ද දෙන්නේ? කාටද කුප්පුව දෙන්නේ? කාටද කඩුව දෙන්නේ? සංඥාවටමයි. මමයටමයි. මාන්නයටමයි. තෘෂ්ණාවටමයි. එනිසා තෙන් ඊට පස්සේ ප්‍රශ්නේ හරියට වර්ණගා ගත්තොත් ප්‍රශ්නේ තුලම පේන කොච්චර වංචනිකද කියලා අපේ හිත අපේ හිත කොච්චර කෙලෙස් ඉල්ලනවාද සංඥා ඉල්ලනවාද දන්න දේවල් ඉල්ලනවාද කියලා බැලුවොත් කැතයි කියා ගන්න බැරි තරම් ලැජ්ජයි. හැබැයි බුදුහාමුදුරුවෝ දීතුල දීතුලා ඉන්නවා. නැන්ද කියන මේ වෙලාවේ කෙලෙස අඩු කරගත්ත කී අඩු කරගෙනම ඵලයන්. ඒ වගේම මේක පట్టල කරගන්නේ. මේක ප ဋ ාණය කරපන් සතිප ဋ ාණය කියන්නේ විඥාන ප ဋ ාණය නෙවෙයි. සංඥා ප ဋ ාණය නෙවෙයි සතිප ဋ ාණය. ওই ප ဋ ාණයට ලෑස්ති වෙන ගතිය තමයි. හොඳයි අපි මෙතනින් સમાપ્ત කරනවා අපි විනාඩි 15ක් ඉස්සක් කරන් තියෙන සාකච්ඡාවට. ඒ නිසා අපි ඊතාවතා සාදි ගාථා සජ්ජායනා කරලා ඒ දේශනා සචිවර සිනහා සටහන් කරනවා. එත්තාතා චගම්මේහි නන්දතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.